තෙරුවන් සරණයි. ඇහෙනවද? ඇහෙනවද? තෙරුවන් සරණයි. යාරයන් වහන්සේ. ඔව්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම ඔබ වහන්සේගේ මේ දේශනා කරනවා දැන් 60කට විතර කිට්ටු වෙන්න. එතකොට ඔබ වහන්සේගේ දේශනා අහන්න ගත්තම මට මේ තේරුම් ගියපු එකක් තමයි මේ අපේ ඇස්වලට රූප පේන්නේ නැහැ කනට ඇහෙන්නේ නැහැ ඒක අපි සිතන ස්වභාවයක් කියලා. එතකොට ඒකේ මම සෑහෙන ප්‍රැක්ටිස් කරගෙන ගියා යනකොට මට තේරුණා දැන් මේ කය කියන එක වෙනම තියෙන දෙයක් මේ සිත නිකන් සකස් වෙලා නැති වෙලා යන දෙයක් මේ දෙකේ කිසි සම්බන්ධයක් නැහැනේ දෙක එකතු කරගෙන තමයි මේ මම කියන කෙනා හදම් මම මෙච්චරකට හිටියේ කියලා. එතකොට එහෙම ටිකක් සහජමේ අහතේ ටිකක් කල් යනකොට තේරුණා නෑ මේ එන්න අරමුණ මම කරගෙන තමයි මෙච්චර කල් හිටියේ එළියෙන් දෙයක් තියෙනවා ඇතුලේ ඉන්න මට පේනවා මට ඇහෙනවා මට එහෙම දැනෙනවා කියලා එහෙම තේරුම් ගියා ආර්යයන් වහන්සේ ඊට පස්සේ දැන් අර ඔබ වහන්සේ ගත්තනේ පොත කියන සංඥාව එතකොට ඒක ගත්තම මට තේරුම් ගියා දැන් ඒ ඕක ටිකක් සෑහෙන්න බලාගෙන යනකොට බලන්න මේ හිත හට හට ගන්න විදිය ඒ හට ගන්න හිතත් හට ගන්නවා කියලා සකස් වෙනවා කියලා දෙයක් නැහැ නේද යනවා එතකොට හිත 1 2 3 කිව්වොතින් එකෙන් පටන් අරන් 3 1 2 3 වෙනකොට ඒක හටගෙන නැති වෙලා ඉවරයි නේ අපේ සිතුවිලි එතකොට ඒ පැත්තනේ අපි ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ දුක් වෙන්නේ එහෙම කියලා මේ නැති දෙයකට නේද කියලා මුලින් හිතුණා. ඊට පස්සේ අර පොත කියන සංඥාව ඔබ වහන්සේ දෙකටම ගත්තම තේරුණා මේ ඒ හැඩතලය එනකොටම මේ නාමයේ දෙක එකතු වෙලා තමයි අපි අඳුන ගැනීමක් කරන්නේ ඒකත් මේ ඇතුලෙන් වෙන්නේ පිට සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියලා. එතකොට පොත කියන සංඥාව එනවා අර හැඩතලය දැක්කම මේ දෙක එකතු වෙලා මේ දෙයක් තියනවා කියන එක ගන්නවා කියලා. එහෙම ටිකක් තේරුම් අරගෙන ටික සංයයක් යනකොට තේරුණා මේ ආර්යනාසේ දැන් මේ සංඥාවේ පොත කියන එකෙත් කිසි දෙයක් නැහැ අතන හැඩතලයේ පොත කියන දෙයක් නැහැ කියන එක. එතකොට සංඥාව නිකම්ම දෙයක් විතරයි කියලා. එතකොට දැන් මේක මම ටිකක් ඊට පස්සේ මට අර දකින්න දකිනකොට මේ සංඥා එනකොට මම ඒක ප්‍රැක්ටිස් කරා නිකන් ඒක තුල හිටියා ආ මේ සංඥාව දැන් බබා කිව්වා මේක බබා ඒක බබා කියලා එකක් නැහැ ඒක අර හැඩතලින් එහෙම බබෙක් නැහැ මේ අපි හද මේ දාගත්ත නම් නිසා තමයි මේවා අපිට කියෙන්නේ කියලා එතකොට එහෙම ටිකක් බලාගෙන යනකොට මේ සංඥාවල කිසිම දෙයක් නැහැ කියන තැන තේරෙනවා ආර්යයන් වහන්සේ එතකොට මට තේරුනේ දැන් ඕක මේ දැන් කලින් අර හිත සකස් වෙලා නැති වෙලා යන එක මටත් වෙනවා බල්ලටත් වෙනවා පුරුෂටත් වෙනවා එතකොට අපි ඔක්කොම එක විදියයිනේ ඔක ඔක්කොටම ඕක වෙලා නැති වෙලා යනවා නේද කියන එකත් කලින් තේරුම් ගියා දැන් මට හිතෙන එකක් තමයි ඉන්ද්‍රියන් හසුනේ දැන් මේ මේ කයේ කියලා එකකුත් නැහැ සකස්වන සිතක් කියලා එකකුත් නෑ සංඥා තමයි ඉන්නේ මේ හැඩතලත් එක්ක ඒ සංඥාවල කිසි දෙයක්වත් නෑ හැඩතලේ මොකකුත් නෑ ඒක බැඳෙන්න දෙයක්වත් නෑ ගැටෙන්න දෙයක්වත් නෑ නිකන් නිකන් ඇත්තටම මුලාවක් වෙලා තමයි ඉන්නේ කියන එක දැන් වැටහෙන දෙයක් මට එතකොට මට තිබුණේ නේද අපේ මේ කය කියන එකේ තියෙන ක්‍රියාකාරීත්වයක් ශෝෂණය රුධිර සංසරණය ආහාර දීමේ එක එතන කරන්නේ කරවන්නේ නැහැ ඒක නිකම්ම ක්‍රියා වෙන එකක්. ඒකට බල්ලාගෙත් එහෙමයි. ඌසගෙත් එහෙමයි මේ හුළඟ කියන එකත් එහෙමයි. අනිතම්ම හටගෙන හටගන්න එක ශක්තියක් නිසා. ඒකට කියන කොන්ටම ආවේනික ශක්තිය නිසා මේවා පවතිනවා ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒවා ඉතින් මේ මගේ මම කියලා ගත්තට මේකයත් එහෙමයි සංඥා එනවා ඒවයි සංඥාවලත් කිසි දෙයක් නැහැ එහෙම කියලා තමයි යන්නාන්ත මට තේරුම් ගිහින් තියෙන්නේ දැන් මම හරිත හිතන විදිය කියලා මට දැනෙච්ච විදිය හරිත කියලායි මට ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ ඔබතුමිය කොහෙද සාමාන්‍යයෙන් ඉන්නේ කොහෙද මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ආර්යයන් වහන්සේ. ඔබතුමීගේ වයස කීයක් වගේද? මට 60යි. 60යි. හොඳයි ඔබතුමී ගොඩක් ඕස්ට්‍රේලියාවේ හිටියා වුණත් ලංකාවේ ආයත් එක්ක බලනකොට හුඟක් දියුණුයි ඒ කියන්නේ. හොඳ අවබෝධයක් තියෙනවා ධර්මය ගැන. හොඳයි. වහන්සේගේ දේශනා අහනවා සෑහෙන්න ඒක ප්‍රතිපදාව තුලින් බලනවා උත්පතින් ආර්යයන් වහන්සේ. බොහොම හොඳයි. ඇත්තටම සත්‍ය තමයි වැදගත් වෙන්නේ. සත්‍ය නොදන්නා තාක් අපි ඇත්තටම අන්ධයිනේ. එහෙම. අවිද්‍යාව තුළ අපි හිතන් ඉන්න දෙයක් නෙමේ මෙහෙම දෙයක් ලෝකයක් තියෙනවා කියලා. එහෙම. තියෙන ලෝකයක් නැහැනේ. මේ ලෝකේ ජනගහනය කෝටි 800ක් ඉන්නවා නම් ඒ කෝටි 800ම තමන්ගේ හිත තුළ හිතන ලෝකයක ජීවත් වෙන්නේ. හිත තුලම ඇවිත් ලෝකයක් තේරෙනවා. ඔව්. බාහිර තියෙන අපි අපි ඉස්සරහා ඉන්නවා නම් කවුරු හරි අපි යාට කියන අර තියෙන්නේ අර පේන්නේ කියලා. ඒතකොට එයත් ඇගිල්ල දික් කරලා පෙන්නනවා අර තියෙන්නේ ආ ඒක තමයි ඒක මට පේනවා කියලා. හැබැයි මේ දෙන්නම තමන්ගේ හිතේ තියෙන සංඥා පරිශීලනය කරන්නේ. බාහිර තියෙන ලයක් නෙමෙයි. හිතන් ඉන්නවා මේ පොත අර තියෙන්නේ පොත කියලා කවුරු හරි කියයි. එතකොට එහා පැත්තේ ඉන්න එක්කෙනෙක් කියයි ආ මට පේනවා ඒ තියෙන පොත ඒක තමයි පොත කියලා. හැබැයි එයා කියන්නේ શબ્දයක් පොත කියලා හදාගත්ත සම්මුති ප්‍රඥාප්තිය. මෙයාගේ හිතේ තියෙන චිත්තයක්. චිත්තයක් කියන්නේ සංකාරයක්. බාහිර තියෙන දෙයක් නෙමෙයි. හැබැයි දැන් මෙතනට එනවා විදේශිකයෙක්. අපි තුමු චයිනා රටේ කෙනෙක් එනවා. එයාටත් අපි පෙන්නනවා අර තියෙන පොත කියලා. එයා පොත කියන දේ શબ્ද ගැන අවබෝධයක් නැහැ. එතකොට එයාට එහෙම දෙයක් නැහැ. එයා ඒකට මොකක් හරි ඒ භාෂාවෙන් શબ્දයක් දායි. එතන පොතක් කොහෙන්ද? ඊට පස්සේ එයාගේ අදහස වෙනස් වෙනවා. එයා කියයි එයා පොත කිව්වට ඒ පැත්ත බලන එකක් නැහැ. එහට පොතක් නැහැ. එතකොට එතන අපි තු ඉංග්‍රීසි ජාතිකයෙක් කියනවා. අපි යාටත් කියනවා. අපි තු මේ කෝල් එකක් දීලා කියනවා කියලා. මේ මේ හඳ මොන හරි අපි තු මේ අමාවක දවසක් කියලා. <laughs> ඒ ඔය මොනවත් අපිට කියන්න පුළුවන්ද චයිනා ඉන්න කෙනෙකුට? අපි මේ ඇත්තටම අපි සංඛාර ලෝකය කියන එක හඳුනා ගන්න ඕන එකක්. අපි ඒ කියන්නේ හිත ඇතුලේ අපි අපි දාගත්ත සම්මුති ප්‍රඥප්තිය එහෙම නැත්නම් මේ සංඛාර මේ මායාවක ඉන්නේ අපි නිකන් අර හීනෙක වගේ. අපිට වටිනාකමක් තියෙනවා. මෙතන තියෙන්නේ මේ නාමයත් එක්කලා නාමයේ බල ගැන්වීමක් තියෙනවා. ඔබතුමීට මේක දැනෙනවද මේ කියන එක? දැන් හොඳටම තේරෙනවා මාට යන්නහස මොකද මගේ මේ පොඩි දුවගේ බබා ඉන්නවලු බබෙක්. එතකොට අර එයා ඉපදුනා ඥාට අර නාමයේ එකතු වෙලා මේ දෙක ගැට ගැහිච්ච හැටි දැන් එයාත් එහෙම හොඳට ওই ධර්මය මට පේනවා. බුදුන් වහන්සේ මේ මේ නාමය ගැන කතා කරනකොට බුදුන් වහන්සේ නාමං සබ්බං අනවභාවේ නාමා විහියෝන විජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමේ ගෝ ඒ කියන්නේ මේ නාමයට අපි අපි නාමයේ නම් කරන ලද ඒ කියන්නේ නාමයේ අපි සේරම සේරම මේ අපි නමක් අපි මොකකට හරි දුන්නම ඒකෙන් සේරම යටපත් කරගන්නවා නාමං සබ්බං අනභවී කියන එක ඒ කියන්නේ නාමයට අපි යටත් වෙලා ඉන්නේ අපි අපි අපි හැම දෙයකටම නමක් තියෙනවා. එතකොට නාමම් බිහියෝන විජ්ජති කියන්නේ නමට වඩා ලොකු දෙයක් මේ ලෝකේ නැහැ කියලා අපි හිතනවා. දැන් මේ නම් ටික දාගෙන අපි ෆ්‍රේම් එකක් කොටුවක් ගහගෙන ඒක ඇතුළට බහිනවා. අපි දැන් නම් වල වටිනාකමක් ඇතුළට බහිනවා. එතකොට නාමස්ස ඒක ධම්මස්ස කියන්නේ නාමය කියන එකම අපි මුළු ධර්මයේම කියලා හිතනවා. ඒ කියන්නේ සේරම දේවල් මේ නාමය කියලා හිතනවා. ඊට පස්සේ සබ්බේව සබ්බේව වසමේ නාගු කියන්නේ මුළු ලෝම සියල්ලම දැන් අපි හිත ඇතුලෙන් හදාගත්ත නාමය ඇතුලට දාගෙන ඉන්නවා. දැන් මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නාමය කියලා බලනකොට තියෙන શબ્දයක්. ඒක શબ્දයක්. ඒක ඒක ඇත්තටම බැලුවාම දැන් දැන් ඉස්සරහා හැඩතලේ අම්මනකොට අපි කියන්නේ මේ අම්මා පුතේ මේ අම්මා එතකොට මේ දැන් මේ හැඩතලය තමයි අපිට අපිට අම්මා කිව්වම දැන් කෝල් එකක් දීලා හරි අම්මා කිව්වම අපිට අපේ අර මුලින්ම ආපු ඒ රූපේ තමයි නැවෙන්නේ අම්මගේ හැඩතලය. එහෙම. අර ඊට පස්සේ වෙන කෙනෙකුට අපි අම්මා කිව්වම එයාට වෙඩින් රූපයක් නැවෙන්නේ. අපි බලනකොට මේ රූපයයි නාමයයි ගැට ගැහිච්ච එක තමයි අර සම්පටිච්ඡන වෙච්ච එක. එහෙම. ඇහෙනවනේ? එහෙමයි එහෙමයි එහෙමයි ඇත්තටම අපි ජීවත් වෙන්නේ මේ මේ හිත ඇතුලේ. ඒ කියන්නේ අපි ටීවී එක දිහා බලන් හිටියත් අපි හිතින් අපි දුක් වෙන්නේ. අපරාධනේ බලන්නකො හොඳ කෙනෙක්නේ. එහෙම නොවෙන්නයි තිබුණේ. මේ මුකුත් වෙලා නෙමෙයි ටීවී එක ප්ලාස්ටික් නිකන් කෑල්ලක් බොඩයක් තියෙන්නේ. නමුත් අපි අපි හිත අපි දුක් වෙන්නේ අපි සතුටු වෙන්නේ ඊගාව දවසෙත් බලනවා ඒක ඉතුරු ටික. ආ ඊගාව දවසෙත් ඒ වෙලාවට ගිහිල්ලා බලනවා. බලනකොට අපි හිත ඇතුලේ විඳවනවා, පිනවනවා. බලනකොට අපි මේ පිනවන්නේ අපි සැප දුක් විඳින්නේ අපේම අභ්‍යන්තර හීනයක් ඇතුලේ මායාවක් ඇතුලේ ඉඳගෙන. එහෙමයි. එතකොට අපි හීනෙනුත් ඒ වගේම සැප දුක් විඳිනවා. බලනකොට ඇත්ත ලෝකෙත් ටීවී එකේ දකින්නවා වගේ. ඒ එකක්වත් අපේ හිත ඇතුලේ නැහනේ. අපි හිතන් ඉන්නවානේ. දැන් ඔබතුමිය ලංකාවේ ඉන්නකොට හිතන්නේ නැති රුවන්වැලි මහා සෑය ගැන. ගිහිලා වඳින්නේ නැති. එතකොට දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට ඔබතුමිය දැන් ඇස් දෙක පියාගෙන ඔබතුමියට රුවන්වැලිසෑය කියලා හිතන්න විතරයි තියෙන්නේ. දැන් රුවන්වැලිසෑය ගාව හිටියත් කරන්නේ ඇස් දෙක පියාගෙන හිතා හිතාගෙන වඳින එකනේ. එහෙමයි. දැන් දැන් එහෙම දුරක් නැහැ මේ ලංකාව ඔස්ට්‍රේලියාව කියලා එහෙම දුරක් නැහැ. එතනම හිතන්න ඉතන දැන් ඔතන S2 පියාගෙන ඔතන හිටියත් මොකක් දිහා බැලුවත් එකමනේ ඒ සංඥාවනේ අසුරු කරන්නේ අපි හිතාගෙන ඉන්නවා දැන් කොණ්ඩේ පීරලා හඳුම ඇඳගෙන කණ්ණාඩියෙන් බලලා හිතාගෙන ඉන්නවා දැන් මේ ලස්සනයි කියලා ඊට පස්සේ පාරට බහැලා යනවා. ඊට පස්සේ හැමෝම අර අර කණ්ණාඩියෙන් දැකපු එක්කෙනා දකින්නවා කියලා තමයි හිතන්නේ. හිතන්නේ නෑ. කොණ්ඩේ අවුල් වෙලා වෙන්නේ නැති, අඳුමත් ඔය පැත්තකට ගිහිල්ලා වෙන්නේ නැති, අර කිසිම දෙයක් නැතුව ඇති. ඒක වෙනකොට අපිට පේන්නේ අපි හිතන් ඉන්නේ අර දැකපු රූපේ තමයි මේ ඇවිදින්නේ කියලා. අපි හිතන් ඉන්නවා අපි ඉන්නවා කියලා. අර රූපේ රූපෙට හිතන් ඉන්නවා අපි ඉන්නවා කියලා. ඒකත් බලනකොට සංඥාවක්, හිතක සංඥාවක්. අපේම රූපේ බලනකොට අපි හිතන් ඉන සංඥාවක්. එහෙම දෙයක්වත් නැහැ බාහිර. පොත කියලා දෙයක්වත් නැහැ. බාහිර මේස කියලා දෙයක්වත් නැහැ. මේ මහ භූත ඔක්කොම සකස් වෙනව නැති වෙනව. මේ මේ කයත් ඉතින් අර පොත ගිනි තියලා දැම්මොත් ගිනි අරගෙනවා අලුවගේ නැති වෙලා යනවා. දුමක් වගේ යනවා. ඉතින් අපේ ශරීරය වුණත් ඉතින් ගිනි තියලා දැම්මොත් ඉවරයි නැති වෙලා යනවා. බලනකොට අපි හිතන් ඉන්න එකනේ. අර අපි කියනවා හීනේ ඇතුලේ ඔබ ඉන්නකොට ඔබේ අන්තිම හුස්ම ගියොත් ඔබේ කය පොළොවට වල්ලා දායි නැත්නම් අර වගේම oven එකට දාලා යවයි. ආදාහණය කරයි. හැබැයි ඔබ තාම හීනේ වෙන්නේ නැති කියලා. ඔබ අවදි වෙලා නැහැ. ඕපපාතික උප්පත්තියක් කියනවා. අපි කියනවා එතන ඔබ ඔබගේ ඒ අවසාන දැන් හුස්ම ටික යනකොට මොහොත එන එක සංඥාව දිව්‍ය ලෝකේ. අර සිරස ටීවී එකේ අපි සිරස බලනවා වගේ. අර ඒරියල් එකෙන් අල්ලලා ලොකු පුළුල් තිරයක සිරස දාගෙන ඉන්නවා. දැන් සිරස නිකන් දිව්‍ය ලෝකේ වගේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ තරංගයකින්. තරංගයකින් තමයි දැන් බලනකොට හැමතැනම දෙරණ සිරස ඔය ඔක්කොම විද්‍යුත් නාලිකා විශාල ප්‍රමාණයක් අපේ ආවට අපිට පේන්නේ මේ තරංග ලෝකයක් වගේනේ. එහෙම. ඒතර මේ ශක්තියක් ඇතුලේ නේ. එතකොට මේ තරංගය ඇතුලේ කියන්නේ සිරස ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි හීන ඇතුලේ අපි ඉන්නේ. එතකොට අර දැන් මේ සිරස කොහෙන්ද ආවේ? සිරස මෙච්චර පුළුල් තිර මේ විශාල අපිට ඕන ප්‍රොජෙක්ටරයක් ගහලා ලොකු කරලා බලන්න පුළුවන් නේ. එතකොට දිව්‍ය ලෝකයක් වගේ. එහෙම. එතකොට සිරස අපි බලන්නක දිව්‍ය ලෝකයක් වගේ. එතකොට දැන් මේ අපි දැන් අර හීනය ඇතුලේ අපි නැකිටේ නෑ කියන්නේ ශරීරය පොළොවට පස්සලා ගියා කියන්නේ අපි කොහෙද ඉන්නේ? අර සිරසේනෝ වගේ තරංග ඇතුලේ නෙමෙයිද? එහෙමයි. එහෙමයි. එතකොට මේ ශක්තිය ඇත්තේ නේද? ශක්තියක් එහෙමයි. එතකොට අපි මේ දැන් මේ සිත තියෙන ශක්තිය ඇතුලේ නෙමෙයිද? එහෙමයි. එහෙමයි. ඉතින් දැක්කේ මේ මේ හිතම නේද? එහෙමයි. එහෙනම් දැනුත් ඉන්නේ තරංගයක් ඇතුලේ නේද? මේක ධ්වනියක්, කම්පනයක්, ශක්තියක්. මේ කියන්නේ මොකද විඥාන ශක්තිය කියලා. බලනකොට මේ විඥාන ශක්තිය කියන්නේ තරංගයක් නේ. තරංග ශක්තිය මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. එහෙමයි. අවුත්වා සම්භූතං උත්තරම් භවිස්සති පෙර නොතිබීම හටගත ඉතුරුතුම නිරුද්ධ. දැන් මේ ආත්මීය දෙයක් කොහෙද තියෙන්නේ? එහෙමයි. බාහිර නැති දෙයක් එක දැන් මේ මොහොතේ මේ පැත්ත බලනකොට බිත්තිය පේනවා. මේ පැත්ත බලනකොට පොත පේනවා. මේ ආලෝකය නැත්තම් පේන්නේ නැහැ. එහෙනම් මේ ආලෝකයට ස්පාක් වෙනවා. ශබ්දෙට ස්පාක් වෙනවා. මේවා සේරම අර පෙර සංඥා නව සංඥා මේ අර ගිනි වලල්ල බෝලයක් කරකිනවා වගේ. අර ගිනි බෝලයක් කරකවනකොට වලල්ලක් පේන්නේ ඒ බෝලේ වේගය නිසා එකට එකතු වෙලා අපිට මේ මනෝ අර නිකන් දේ දුන්න පේනවා වගේ නිකන් මායාවක් පේනවා. ඒකනේ මේ හිත කියන්නේ. සංකාරයන්නේ. සංකාරනේ විඥාන කියන්නේ. වේදනා, සංඥා, සංකාර විඥාන හරිනේ හරිනේ දැන් මේ පැත්ත බලනකොට වේදනාව තමයි ආලෝක හැඩතලේ ඒ ආලෝක හැඩතලේ සංඥාව අර පෙර શબ્දත් එක්ක එකතු වෙච්ච එක එනවා ඒත් එක්කම එනවා එතනම එනවා ඒ ඒකම තමයි සංඥාව අපි සංකාරය කියන්නේ දැන ගැනීම හැබැයි මේවා අபிසංකරණය වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය පෘථග්ජන මිනිස්යාගේ ස්වභාවය සංඥා අபிසංකරණයක් පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනේඤ්ඤාභි සංඛාර වගේ සංඥා අභිසංකරණය මදුපිණ්ඩික සූත්‍රයේ මේක බලන්න. බුදුන් වහන්සේ පෙන්නනවා මේ අභිසංකරණය නිසා ආත්මීය ස්වභාවයක් ජීවත් වෙන ස්වභාවයක් දැනෙනවා. වටිනාකමක් දැනෙනවා. ඒක නැවත නැවත නැවත නැවත වෙනස් වීමයි අපේ තියෙන අර අර ඉද්දීපනේ, රුප්පනේ. රුප්පන්තිකෝ ආවස රූපං වදේති කිව්වේ ඒකයි. අපි ගාව පොඩි පොඩි රුප්පණයක්, ඉද්දීමක්, තිගැස්සීමක්. මේ අලුත් අලුත් ඒවාක් හැබැයි එන්න ඕනේ එතනට. අර පූර්ණ භාවික ස්වභාවය. නැවත නැවත නැවත නැවත අර ක්ෂණයක් අපිට එක දිහා දිහා බලන් ඉන්නකොට චිත්තක්ෂණ විශාල ප්‍රමාණයක් එනවා එනවා එනවා එනවා. හැබැයි එකම සංඥාව නිසා අපි හිතන එක බලන්නේ. එහෙමයි. නමුත් ඒක අபிසංකරණය වෙනවා කියන්නේ වෙනස් වෙනවා කියන්නේ අපිට පණ තියනවා වගේ පේනවා. අර පොතේ දුවන ළමේ පිටු 200ක ඇඳාම පිටු පෙරලගෙන යනකොට දුවනෝ පේනවා වගේ කාටුන් එකක් අඳිනකොට අර ඉස්සර ෆිල්ම් රෝල් වල තිබුණේ අර දිග පින්තූර වේලියට වැටෙන අර රීල් එක දිග ඇරියාම වෙන්නේ අර ඒ වගේ ඒ කාටුන් එක හදුවා වගේ හරියට. අපිට අන්තිමව ආත්මයක් තියෙනවා. දැන් කතාවක් තියෙනවා. දැන් පණ තියෙනවා. මේ ඔක්කොම වැඩ කරනවා. පේනවා. එහෙට මෙහෙට යනවා. මේ සේරම හරියට නිකන් කාටුන්යක් බලනවා වගේ. එහෙමයි. චිත්‍ර මායාවක් ඇතුලේ. එහෙම. මෙතන ආත්ම කතාවක් නෑ. මේ ස්වභාවයම. මේ ශබ්ද ටිකක් වර්ණ ටිකක් මේ මේ ගන්ධ ටිකක් මේවා ස්පාක් වෙලා අන්තිමනවා ස්පාක් ගුලියක් කාය ගොඩ සත් තියනවා වෙලා දෘෂ්ටියක් වෙලා සක්කාය දෘෂ්ටි අපි දන්න ඔබතුමිය ගොඩක් මේ දේශනා අහලා තියෙනවා ඇහුවා ඇහුවා 60ක 65ක් විතර දැනට අහලා තියෙනවා අපිට වැටහෙනවා මේ එහෙමයි එහෙමයි කියනකොටම ඔබතුමියට මේ මේ කියන දේවල් මනාකොට ඔබතුමිය ගලපලා තියෙනවා අභ්‍යන්තරයට දැහිලා තියෙනවා මෙතන ආත්මයක් නැහැ කෙනෙක් නැහැ පුජ්‍යලෙක් නැහැ කියලා නෑ ඒක හොඳට තේරෙනවා අපිට ඔබතුමිය දෙයක් තියෙනවා අහන්න ඒ තමයි ඔබතුමිය හිතනවාද ඔබතුමියට එහෙම නැත්තම් අභ්‍යන්තරයටම දැනෙනවාද ඥානෙට හසු වෙනවද එහෙම ඇත්තටම නැති බවක් දැනෙන දැනෙනවද? සිතුවිලිද හිතනවද දැනෙනවද? ඥානතෝ පස්ස දැනෙනවා දැනෙනවා ආර්යයන් වහන්සේ ඒක ඔබතුමිය කොහොමද පෙන්නන්නේ ඔක්කොම පෙන්නන්නේ ඒ කියන්නේ මට මෙහෙමයි ආර්යයන් වහන්සේ දැන් මොකක් හරි එකක් දකිනකොට සංඥාව නිකන් එනවා ඒක මුකුත් නැහැ මේක කියන එක එනවා ඔළුවට නිකන් සමා ඔබතුමීම කතා කරන්නේ තවත් ඔබතුමී පැහැදිලි කරන්න සාමාන්‍ය ස්වභාවය. ඔව් දැන් සාමාන්‍යයෙන් ඉන්නකොට දැන් බබා එනවා බබා දකින්නකොට බබා කියන එකම මේ සංඥාවේ මුකුත් නැහැනේ. එතකොට අරකෙත් නැහැනේ කිසි දෙයක්. ඒ රූපෙත් නැහැනේ. ඒ හැඩ හැඩතලෙත් නැහැනේ. මේ දාගත් එකනේ. එතකොට මේ දෙකේම මුකුත් නැහැනේ. කියන එක අර එහෙම ගොඩාක් කලාවට එනවා කියනවා. මේ සංඥාව කියන්නේ ඔව් ඔබතුමිය කියප එක හරි. ඔබතුමිය මේ සංඥාවනේ අපි අසුරු කරන්නේ. සංඥා අபிසංකර නිරෝධයක්නේ නිවන කියන්නේ. දැන් අපිට පේන්න ඕනේ මේ මේ අපිට අපිට අධ්‍යාත්මිකව පේන්න ඕනේ. ඒ කියන්නේ අපිට අපේ අභ්‍යන්තරයේම මේ කියන්නේ ඒ කියන්නේ මේ සංකිතේ නිබ්බිදාය අවබෝධ ඥානයක් ඇති වෙන්න ඕනේ මේ සත්‍ය දකින ධම්මචක්කුසේ අවදි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපිට ඇස් වලින් මස් ඇසෙන් පේන්නේ නැහැ. අධ්‍යාත්මිකව ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් අවබෝධක් ඥානයක් ඇති වෙනවා. ඒක ඥානයක් කියන්නේ ඒක දැනෙන්න ඕනේ එකක්. සිතුවිලි හිතන එකකුත් නෙමෙයි. සමහර වෙලාවට මානසිකාරය තුළ සිතන නිසාම අභ්‍යන්තරයට දැනෙනවා යථාර්ථය. දැනෙන දැනෙන ස්වභාවය කියන්න බෑ වචන වලට. අර ලුණු රහ වගේ ලුණු දැනෙනවා ඒක කියන්න බෑ. ඒක නිකන් අර නිකන් ඇතුලේ කොහේ හැටි තැනකින් එනවා වගේ නිකම් මේක මෙහෙමයි නේද ඒක සිතුවිල්ලක් නෙවෙයි මුකුත් නැති ස්වභාවයක් කියලා එහෙම ඇගීමක්ද මොකද්ද වන්දේ ඒක දැනෙන එකක් හැබැයි අපිට ඒක බලන්න ඒක බලන්න පුළුවන් වෙන්නේ එදිනෙදා කටයුතු කරන දැන් මෙතන වැදගත්ම දේ තමයි ඔබතුමියට දැනෙනවා සත්‍ය ඥානය ඒ කියන්නේ සුතමේ ඥානය ඔබතුමියට තියෙනවා ඥානය කියන්නේ දැනෙනවා සුතේ කියන්නේ සාමාන්‍යයෙන් අහන කෙනේ නමුත් සුතමේ ඥානය කියන්නේ Tamante ඒක සත්‍ය බව දැනෙනවා එහෙමයි. අනේ එතනයි වැදගත් වෙන්නේ. මෙතන මේ ඥානෙ. එහෙම නැත්නම් සංඥාව. අපි මේ කතා කරන සංඥාව මේ හැමදේම සංඥාවක්. ශබ්ද සංඥාවක්. දැන් අපි කියවන පොතක් කියවනකොට කමලා කමල් අඹගසට නැගී. දැන් මේක අපි පොතක් බලාගෙන කියවනවා. පිටට සද්දයක් එන්නේ නැහැ. පොත දිහා බලාගෙන ඉන්නේ. අපි මේ අකුණු ටික බලාගෙන ඉනකොට අපිට කමල් අඹගහට නැගී කියන එක කියවනවා. ඒතර මෙතන શબ્දයක් තමයි හිත ඇතුළිනුත් කියවලා තියෙන්නේ. එහෙම. හැබැයි එළියට සද්දයක් පිට වෙලා නැහැ. පිට වෙලා. අන්න ඒකයි ශබ්ද සංඥාව. දැනෙනවද මෙතන සංඥාව, ශබ්ද සංඥාව? එහෙම. එහෙම. එහෙම. එතකොට අපිට ශබ්දයක් දැනෙන්නේ කමල් කියලා අපිට හිත ඇතුලේ කියවෙනවා. අඹගහ කියලා කියවෙනවා, නගී කියලා කියවෙනවා. නමුත් මේකමයි අපි අපි මේ අපි ටීවී එක බලාගෙන හිත ඇතුලෙන් හිතනවා කියන්නේ. අර රූප සංඥා කියන එක. මේ ශබ්ද සංඥා කියන එක. අපි මේ මනස අර මේ කියන්නේ මනෝවිඤ්ඤාණයට ධම්ම විතරයි අරමුණු කරන්න පුළුවන් කිව් එකයි මේ පෙන්වන්නේ. මනෝවිඤ්ඤාණයට සංඥා විතරයි. මනසට මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ගහන බාහිර තියෙන ශබ්දය ඇහෙන්නේ සෝත විඤ්ඤාණේ. එතකොට ඒක චක්කු විඤ්ඤාණය තමයි ශබ්දය දැනෙන්නේ. නමුත් මනෝවිඤ්ඤාණයට එහෙම නෙමෙයි. සංඥා විතරයි ඔක්කොම. අර ශබ්ද සංඥාව. ඒ කියන්නේ පොත කියවන්නේ හිත ඇතුලෙන් බලාගෙන. ඒ ශබ්ද ටිකක් ඒ වුණාට හිත ඇතුලේ යන්නේ. නමුත් එළියට ශබ්දයක් එන්නේ නැහැ. බුදුමාකාර ධර්මයක් එතන පේනවා නේද? සංඥාව මේ කියන්නේ. අති ගාම්භීරයි නේද ඒක? ඔව් බුදුනාගේ ඒක ඒ ඒ කාරණා මනාකොට පෙන්නනවා. අකේක්‍යා සංඤිනෝ සත්තා අකේක්‍යාස්මින් පතිත්තිතා අකේක්‍යෝ අපරිඥාය යෝග මායන්ති මච්චුනෝ කියලා. ඒ කියන්නේ බුදුන් වහන්සේ ඒක පැහැදිලි කරනවා මේ මේ සංඥාව ගැන බුදුන් වහන්සේ කියන්නේ මේ සංඥාව අර ශබ්ද සංඥා වගේ සංඥාව ඒ ඒ දැන් එන අරමුණ ඒ කියන්නේ ඒ කියන්නේ සංඥාවයි පිහිටන්නේ සංඥාවයි පතිතවන්නේ ඒකයි මේ සංඥාව පතිත වෙනවා කියන්නේ තමයි මේ අක්කෝකේ අරමුණ අක්කේය සංඤිනෝ තත්තා කියන්නේ සංඥාව ඇත්තයි කියලා අපිට දැනෙන එකක්. අකේය සම්මිනෝ පතිටිදා සංඥාව පතිත වෙනවා ඒ අරමුණේ. අකේක්කේය අපරිඥාය කියන්නේ ඒක රැවටීමක්. ඒක ඒ නම් කළ සංඥාව ඒ කියන්නේ ශබ්දේ ශබ්ද සංඥාව ගැන ඒ ඇත්ත දන්නේ නැති කමයි යෝග මායන්ති මච්චුනෝ කියන්නේ ඒ කියන්නේ එතනයි මායයට හසු වෙනවයි කියන්නේ ඒ සංඥාවමයි <laughs> ඒ සංඥාවට රැවටීමයි අකෙක්ඛ්‍ය අපරිඥාය කියන්නේ සංඥාවට රැවටීමයි යෝග මායන්ති මච්චුනෝ කියන්නේ. අපි මේ එතකොට මේ මේ අපි අපි මේ තියෙනවා කියලා දැනෙන දැනීම ඒ සංඥාව සත්‍ය වීම ඇත්ත වීම කොහොමද උනේ කියන එක. ඒකයි අර රුප්පන්තිකෝ ආවසෝ රුප්පං වදේති කියන්නේ. රුප්පණය වෙනවා, ඉද්දෙනවා. අර මේ මොහොතේම අපිට කරන්ට් එකක් වගේ මිලිවොට් 5ක වගේ අර කරන්ට් එකක් අපේ ස්නායු පද්ධතිය හරහා අර ගමන් කරන එක අපිට නිකන් අර දැනෙන ස්වභාවයක් ත්‍රිමාණ වේලා ආලෝකයේ ශබ්දේ උණුසුම සීතල දුර ළඟ ඈත හැම දෙයක්ම හැදෙනවා දැන් කාලෙකුත් හැදෙනවා මේ පැත්ත බලනකොට ආ ඒක තාම තියෙනවා අතීත අනාගත වර්තමාන පුදුමාකාර ආත්මීය ස්වභාවයක් නිර්මාණය වෙනවා මේ සංඥා අභිසංකරණය කියන එක අති ගැඹුරුයි අති ගහම් දීරයි ඒකයි අපි පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා. එතකොට අපි මේ දෙයක් දෙයක් බවට පත් වෙන රූප රූපත්තාය සංකතං අපි සංකරෝති. ඒ කියන්නේ එකම දේ නැවත නැවත හිතීම තුළ ඒක ඇත්තක් වෙනවා. වැටේනවද? දැන් අපි අපි කසාද බඳිනකොට යනවා බිරිඳ දැන් දැන් යනවා ගෑල් ළමයි බලන්න පිරිමි ළමයි යනවා. එතකොට දැන් කවුද කියලා තාම එහෙම බැඳලා නැහැ. එක එක්කෙනා එහෙම යනවා. දැන් තෝරනවානේ. එතකොට එක්කෙනෙක්ගේ රූපය අල්ල ගන්නවා. ආ එයා ලස්සනයි. එයා හොඳයි. එයා හරියට. ඊට පස්සේ එයා බැඳ ගන්නවා. ඊට පස්සේ එයාට ඊට පස්සේ ළමයි හම්බ වෙනවා. ඊට පස්සේ එයා නැතුව ඉන්න බෑ. හැබැයි රූපයක් අල්ලගෙන තියෙන්නේ. අර අර කණ්ණාඩියෙන් දැක්ක රූපයක් වගේ එකක්. ඊට පස්සේ රූපය නැතුව ඉන්න බෑ. ඊට පස්සේ එයාගේ කතා අර අபிසංකරණයක් කියනවා. අර සංඥා ගොඩාක් ගොඩ ගැහෙනවා. ඊට පස්සේ ඒ කණේවා බොනේවා ඒ හැම එකම අර අර උපාදාන වෙලා අල්ලගෙන දැන් කෙනෙක් හදාගෙන දැන් හිතනවා එයා අතන ඉන්නව ඇති එයා රස්සාව කරනව ඇති එයා අර හිතන එකක් ඒත් තියෙන පුදුමාකාර මායාවක් අපිම හදාගෙන අපිම උපාදාන කරගෙන අපිට අන්තිම මැරෙන්න බෑ සම්මුතිය තුළ දැන් මේ අපිට කලින් හිටපු කලින් හිටියේ නෑ මේ දැන් අලුත් සංඥා දැන් නෝනා කෙනෙක් ඉන්නවා ඊට පස්සේ දරුවෙක් හම්බ වෙනවා දැන් තව සංඥාවක් දැන් ඊට පස්සේ දරුවක් තියෙනවා ඊට පස්සේ දැන් ගයක් හදාගත්තා ඊට පස්සේ තව සංඥාවක්. ඊට පස්සේ වාහනයක් ගත්තා කියලා ඊට පස්සේ තව සංඥාවක්. දැන් කොහොමද දැන් ඔක්කොම ගුලියක් වගේ එකතු වෙලා උපාදාන ගොඩක් කළා උපදි ගොඩක අතරමං වෙනවා. එහෙමයි එහෙමයි. ලෝකයක්ම තියෙනවා ඊට පස්සේ. ඊට පස්සේ දැන් අපි විසින්ම හදාගත්ත හිර කූඩුවක් ඇතුලේ අපි ඉන්නවා කුරුළු පැටියාවක්. එහෙමයි. මොන නිදහස. එහෙමයි. එහෙමයි. දැන් අපිට තියෙන දුකක් විතරයි. ඇයි ඒකක්වත් අත්හැර ගන්න බෑ. ඒ එකක් හරි වෙනස් වෙනකොට දුක ඇති වෙනවා. එහෙම. දැන් මේව කොහෙද තියෙන්නේ? හිතේ නෙමේද? හිතේ තියෙන තරමටම දුක වැඩි. එහෙම. අල්ලගත්ත තරමටම දුකයි. දුකයි. අත්තාවල දිට්ටින් වූහච්ච මච්චු රාජා නපස්සති. ඒ ආත්මයේ අනුවගේ දෘෂ්ටිය අතහරින්න මෝගරාජ එවිට මායя මුණන ගැසේ. ආත්මේ දෘෂ්ටියමයි මායя කියන්නේ. තියනවා කියලා ගත්ත කම්මයි. තියෙනවා තියෙනවා කියලා ගත්තකම අපිට මායя කියලා වෙන දෙයක් නැහැ. නැති දෙයක් තියෙනවා කියලා ගන්න. ඒක නැති වෙනකම මායя කියන්නේ. එහෙම. පුදුමයි. මේක මෙනේ කරා හොඳට දැන්. එහෙමයි මේ සත්‍ය ඥානය තුළ මේ අවබෝධය තුළ ඒ දර්ශන ඥානය තුළ අපිට මේ අවබෝධය ඇති වෙනකොටම බාහිරින් එන වටිනාකම අඩු වෙගෙන යනවා. අපෝ ඒක නම් හොඳටම තියෙනවා ආර්යයන් වහන්සේ දැන් ඉස්සරලාමයි කිව්වම දැන් මින පිළිගෙත්තුවම ඒව හරි වටිනවනේ කිසිම වටිනාකමක් නැහැ ඉතින් දෙන්නගෙන ඉස්සරහ වෙනසන්ටම යන්න ඕනේ ආර්යයන් වහන්සේ එහෙමයි ඒක නම් හොඳටම තියෙනවා මොකද්ද තියෙන කිසිම කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ කිසිම දෙයක ඒක මොකද ඒක අපි ඇත්ත දකිනවනේ ඒක සංඥාව තුල මුකුත් නැහැ කියන එක අපි මේ දකින්න දේ හරියට නිකන් අර චිත්‍රයක් දකිනා වගේ අර නම් ටික අපි මේ අපි නම් ටික මැක්කොත් එහෙම අපි මේ පේන හැම එකකම නිකන් පින්තූරයක් විතරයි. මේ නම තමයි අපි අර අපි අර මේ සූත්‍රවල පෙන්නන්න ගියේ මේ නම තමයි බල ගැන්වෙන්නේ. ශබ්දේ. අර අර තරංගේ මෙතන කම්පණේ අර අහස විදුලි කරනකොට මේ ජනෙල් එල්ලෙනවා වගේ. අපි මේ සිත කියලා ඇත්තටම දෙයක් නැහැ. සිත කියලා ඇත්තටම දෙයක් නැහැ. දැන් ගඟ කියලා දෙයක් නැහැ. අර ගලන එක තමයි ප්‍රායය. අර බිත්තිය දිහා බලන් ඉන්නකොට චිත්තක්ෂණ විශාල ප්‍රමාණයක් ගලනවා. චිත්ත වීති වල පෙන්නන්නේ. අපිට ඒ අපිට හිතෙන්නේ බිත්තිය එක එක සිතක් වගේ මේ බිත්තිය අපි මේ පේන සිත කියලා. අපි කතා කරන්නේත් එහෙමයි. හැබැයි විශාල ඒ කියන්නේ මේ සිත දිහා මේ බලන චිත්තක්ෂණ විශාල ප්‍රමාණයක් එතන පතිත වෙනවා. එකක් වෙන එකක් වෙන ඔක්කොම එකම සංඥාව නිසා ඒ බිත්තිය තියෙනවා කියලා පේනවා. නමුත් අර ගඟ වගේ මේ පිට කියන එක බැලුවම ගඟ වගේ ගලන එකක්. ගඟක් කියලා පෙන්වන්න දෙයක් නැහැ. අපි පෙන්වන්නේ වතුර ටිකක්. නමුත් ගඟ කියන්නේ ගලනවට. වැස්ස කියන්නේ අර බිඳු හැටෙනවට. නමුත් වැස්ස කියලා දෙයක් ක්‍රියාකාරීත්වයට තමයි අපි නම් දාගෙන තියෙන්නේ. ඇති වෙන නැති වෙන ප්‍රවාහයකට. ඒකට තමයි ධම්ම කියන්නේ. ඒ කියන්නේ මේ ඇත්තටම ධර්මයේ කියන්නේ ධර්මතාවය කියන්නේ දෙයක් නෙමෙයි. දැරෙන මහණෙනි ඇත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි බාහිර පොත තියනවා කිව්වත් වැරදි නැහැ කිව්වත් වැරදි අන්ත දෙකක් නැති ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කරනවා මජ්ජේ ඥානං කියලා ඒකේ දෙයක් නැහැ. පොත කියලා දෙයක් නැහැ. මේස කියලා දෙයක් නැහැ. ඔක්කොම නම් ටික මකන්න කිව්වේ ඒකයි. ඒ අපි දාගත්ත શબ્ද. දැන් සුද්දෙක් આવොත් වෙලින් શબ્ද. શબ્දක දෙයක් නැහැ. මහ භූත අපිට පේන්නේ අපි මහ භූතයි පෙන්නන්නේ. නමුත් අපි හිතන් ඉන්නේ ඒක දාගත්ත શબ્දයක්. එහෙමයි. ඒකයි නම් කරන දේ එතනින්ම බල ගැන්වෙනවා කියලා කියන්නේ. නාමේ නා නාම රූපා නජීරති කියලා බුදුන්වහන්සේ දේශනා කරනවා. එහෙම දෙයක් නැතිව. මේක මේක ඇත්තටම මේ නාම රූප හොඳින් මේ නාමය රූපය වෙන් කර ගත්තට පස්සේ ඒ විඥානය අනිදස්සන වෙනවා. ඒ කියන්නේ සිත කියලා වැසගත් දෙයක් නැතුව. සිත කිය ඇත්තටම මෙතන ධර්මයේ කියන්නේ පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං. පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියන්නේ ඉදප්පච්චතාව. මේ ඇති කලි මේ මේ නැති කලි මේ නොවේ. අවිද්‍යාව නොදන්න කම නිසායි සංඛාර ඒ සංඛාර කියන්නේ මේ shabdෙට අර අම්මගේ හැඩතලයට අම්මා කියන shabdය එකතු වෙච්ච එක. බාහිර shabdයක් දාන හැම එකටම අර මොන්ඩිසෝරි යනකොට පුතේ මේ කහ පාට මේ රතු පාට මේ යෙලෝ මේ රෙඩ් බ්ලූ <laughs> තව බෝඩ් බෑල්ලකුත් ගෙනහැලා ඒකෙත් රූප ඇඳලා පෙන්නනවා. එහෙමයි. මම පොඩි එක්කෙනාට කම්පියුටර් දත්ත දානවා වගේ දත්ත දානවා. ඒක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා. අර සංඛාර ටික තමයි දාගෙන දාගෙන යන්නේ. දැන් මේ ප්‍රභාස්වර සිතින් ඉපදිලා මුකුත් දන්නේ නැහැ. රාග, දේශ මොනවත් නැහැ. ඉරිසියා, වෛර කිසි දෙයක් නැහැ. අන්තිමටම දිව්‍ය ලෝකුත් තියෙනවා, නිරේකුත් තියෙනවා. දැන් මේ දැන් ගොඩාක් ඒවා තියෙනවා. දැන් දැන් වටිනාකම් ගොඩායි. ඇත්තටම ආර්යයන් වහන්සේ අපේ හිත හැමතිස්සෙම පවතින්නේ අර දෙයක ඇලිලා නැති එහෙම ඇලිලා ගැටිලා නැති ස්වභාවයක නමුත් අපි තමයි ඒක කරගන්නේ නේද ඔව් අපි මේ හිත කියනකොට මේ හැම වචනයකම තියෙන බවක් අඟවන හිත කියලා දෙයක් තියෙනවා වගේ අඟවන අපේ හිත හැම මොහොතෙම තියෙනවා කියලා ඔබතුමී කියනකොටම හිත තියෙනව වෙලා එහෙම නමුත් ඒ වචනේත් වැරදි බලනකොට මොකද හිත කියලා දෙයක්වත් නැහැ එහෙම නෑ සකස් වෙනවනේ නේ ප්‍රවාහයක් ගලීමක් හුලඟ හමනවා වැස්ස වහිනවා ගඟ ගලනවා සිතත් එහෙමයි සිත මේ චිත්තක්ෂණ වේගයෙන් ගලනවා අර ෂණයක වේග ස්පාක් ගොඩාක් මේ ෂෝට් වෙන එකක් තියෙන්නේ හැමතැනම ස්පාක් වෙනවා වගේ දැනෙනවා අර ඊරෙලිය වැටෙනකොට කණ්ණාඩි අවුව අල්ලනකොට දිලිසෙන්නේ අනිත් වගේ වටේට සබ්ජෙක්ට් දිලිසෙනවා අවුව පාට වලට දිලිසෙනවා ඒ වගේ මේ අසකන දිවනාසය කාමන ආයතන වල ඔක්කොම ස්පාක් ඒවා ඒවලෙම අපි ගිනි බෝලයක් වගේ පිට වෙනවා. ඒක නිවන එකයි නිවන කියන්නේ. සලායතන නිරෝධෝ නිබ්බානෝ. එහෙමයි එහෙමයි. එහෙමයි ආරයන් හල්ප පැහැදිලි හොඳටම. ඒකේ ඉන්නේ ආරමුණේ මුලින් මුලින් දකින්න ඕනේ. හැබැයි ඒක ටිකක් කල් මෙනෙහි කරනකොට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනවා. ඒ කියන්නේ නිකම්ම පේනවා. නිකම්ම කිසිම දෙයක හරයක් නැති ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒතර මිදීමක් දැනෙන්න ගන්නවා. එතනම ඒක දැනෙන්නේ කොහෙද කියලා බලනකොට ඒක සිතුවිල්ලක් නෙමෙයි හිතනවා නෙමෙයි දැනෙනවා. ඕනකමින් හිතලා බලනවා නෙමෙයි. මේ මේ නිකන් හිතදියා බලන් ඉන්නවා විතරයි. හිතටම මේ එහෙම වටිනාකමක් නැති වීගෙන යනවා Tamanටම දැනෙන එක. හිතන එකක් වෙන්න බෑ දැනෙන එකක්. මේ දෙක මහා සියුම් නුවණකින් දකින්න. අපිට අපි මේ මේ මේ මෙහෙම හිතන ගන්නේ අපිට දැනෙනවා මේ දැන් කෝපයක් බින්දනකොට මුලින් දඟලපුවා ඒ කාලේ මොකක් හරි නැති වෙනකොට ඒක පොලිසිය ගිහිලා එන්ට්‍රියක් දාලා ඔය එක එක දේවල් දඟලපුවා දැන් මොනවා නැතුනොත් අත්හැරලත් දානවා. අර විසාකාව අර මේල පළඳනවා අත්හැරියා වගේ. දැන් ඕක තව කෙනෙක් වුණා හොරෙක් කියලා අල්ලගෙන ඒකව හංවඩු ගහලා ඒකට දඩුවම් දෙන ඒවා ඒව නෑ මේ ධර්මයේ තුල. එහෙමයි. අත්හැරලා දාන එකක් තියෙන්නේ. ඇත්ත ඇත්ත. හරි සාන්තයි එතකොට. සාන්තයි. ඒ සැනසෙල්ලයි ප්‍රණීතයි. හරි සැනසෙල්ලක් තියෙනවා හරියන්න හසරක්. ඇත්තරෙන ඇත්තරෙන එක තුල අපි අල්ලනවා අඩුයිනේ අපි ඇත්ත දකින්නකොට ටික ටික ඇත්තරෙනවනේ අපේ එතකොට ඒ ඒ සැනසීම හිතටම දැනෙනවා හැබැයි ඒ ඒ ස්වභාවය ඒක දැනෙන්න ඕනි හිතන වෙන්න බෑ මේ හැමතැනම හිතන දේත් දැනෙන්න ඕනි හිතනවා කියලාත් දැනෙන්න ඕනි හැබැයි හිතනවා කියලාත් දැනෙනවා කියනවනම් ඒක ඇත්තටම එයා දිනු වෙනවා එයාට එතකොට හිතන දේ හිතන දේ තමයි අපිට වෙන් කරගන්න අසීරු. අපිට ගොඩක් අය කතා කරනකොට අපි අහ අපි හැමතිස්සෙම බලනවා. අපි හැමතිස්සෙම බලනවා මොකද ඒ අය රැවටෙන නිසා මේ හිතනවද දැනෙනවද කියලා. එහෙමයි එහෙමයි. එහෙමයි. ඥානතෝ පස්සතෝ. අපි දැක්කද කියලා ඒක දැනගත්ත කමට එතනින් ඒක රිංගනවා. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා කියන්නේ මේ සිතිවිලි වලට රිංගන්න එපා කියන එක. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා ඒ සිතුවිලි වලට රිංගන ගියොත් වෙන්නේ තමන් ඒ සිතුවිලි ඇතුලේ ආත්මීය ස්වභාවය තුලේ අර සංඥාව සුකුම වෙන්නේ නැහැ. අර සංඥා සංඥාව රළු වෙනවා. නැවත ගොරෝසු ඒ කියන්නේ සංඥා රළු සංඥා නැවත පහළ ලෝකවලට සකස් වෙන්න හේතු වෙනවා. ඔබතුමිය ඇහුවා නේද මේ දේශනා දැන් දේශනා කීපයක්ම එක දිගට පෙළගස්සලා දැම්මා. ඒ දාන හේතුව තමයි මේ මේවා සකස් වෙන හැටි. අර සිරස අල්ලනවා වගේ තරංගය ඇතුලේ අපි හීනය ඇතුලේ ඉන්නවා කියන එක දිව්‍ය ලෝකේ බාහිර හෙලිකොප්ටර ගිහිලා ප්ලේන් ගිහිලා හැප්පෙන ලෝකයක් බාහිර නැහැ කියන එක. නිවුස් වලට ප්ලේන් එකක් දිව්‍ය ලෝකේ හැප්පිලා රැට්ටයි කියලා කවදාවත් කියන්නේ නැහැ කියන එක. දේශනාව ඇහුවා. එතකොට මේ මේ දේශනා පෙළගැස්සිය ගොඩක් අය අවදි කරන්න අර භවයේ පතන එක බුදුන් වහන්සේ භවයේ චුට්ටක්වත් පතන්නේ නැහැ. අගේ කරන්නේ ඒකයි මේ බෞද්ධ කියන්නේ භව නිරෝධයකට යන ගමන. එහෙමයි. එහෙමයි. ඔව් අපිටත් ඒවා තිබ්බනේ ආරයන් වහන්සේ. ඔව් දිව්‍ය ලෝකේ දැන් මේ මේක නොදන්න කමට අපේ බෞද්ධයෝ හිතන් ඉන්නේ එළියේ මේ වගේම ගිහිලා ඉන්න තැනක් නේ හිතන් ඉන්නේ. එහෙමයි. අර හිතන්නේ නැහැ හීන ඇතුළේ ඉන්න එකක් ගැන. මේක ශක්තියක් ඇතුළේ මේ අන්තිමටම කල්ප 80000යි කල්ප 60000යි කල්ප 20000යි මේ කල්ප කෝටි ගණන් වලින් අන්තිමටම විශ්වයේ තියෙනකම්ම ශක්තිය ඇතුළේ හිර වෙනවා කියන එක මේ කියන්නේ. ඒක එහෙමයි. මේ කල්පේ බැලුවම තේ විශාල කාලයක් පෙන්නනවා. එක කල්පයක් බැලුවා. පුදුමාකාර මේක ඇවිල්ලා මේ තනිකරම මේ පෘථුවේ මාර සූර්යාගේ රශ්මිය වැඩි වෙලා අළු වෙලා විශ්වය විතරක් ඉතුරු වෙනවා කියනකොට මේ එකම ශක්ති ස්වභාවයක් අවසානයේ තියෙන කියනකොට එතකොට හරියන්නේ එතන වෙන්නේ චිත්ත ශක්තිය වේගයෙන් කැරකි කැරකි කියනවාට එහෙම දෙයක් නැහැ මේ ශක්තිය කියන්නේ අනිත් දැන් මේ අනිත් ආගම් වලත් එක පටලව ගන්න එපා ඒ ඒ ඒ දැන් වේදයේ තුල Hindu ආගමේ තමයි ශක්තිය බවට පත් වෙන එකක් තියෙන්නේ ඒ විශ්ව ශක්තියට එකතු වෙනවා කියන එකක් තියෙන්නේ වේදේ. බුදුදහමේ නෑ. බුදුදහමේ කියන්නේ ශක්තිය කියන්නේ ආර්යයන් වහන්සේ. බුදුදහමේ මේක හොඳට අහගන්නා මේ. එහෙම නැති එහෙමයි. ඔව් මේක හොඳට අහගන්නා මේ. බුදුදහමේ ශක්තිය කියන්නේ අන්ත දෙකක් මැද්දේ ධන ඍණ අන්ත දෙකක් මැද්දේ ශුන්‍යයි කියන එක. ඒ ශක්තිය කියන්නේ දෙයක් නෙමෙයි. දෙයක් නැති බවයි. බුදුදහමේ ශක්තිය කියන්නේ ශුන්‍යතාවයටයි. මේ ශක්තිය කියන්නේ දෙයකට නෙමෙයි ශක්තිය කියලා දෙයක් නැහැ. දැන් අපි අපි ගමු ධනයි ඍණයි කියලා වාර දෙකක් තියෙනවා. දෙක එකට ඇල්ලුවම ස්පාක් වෙනවනේ. එහෙමයි. මේ ශක්තිය කියන්නේ දැන් මේ ශක්තිය කියන්නේ ශුන්‍යයි කියන එක. ඒ කියන්නේ චුම්බකයේ තියෙනවානේ කාන්දමේ තියෙනවානේ එහා පැත්ත ධන මෙහා පැත්ත ඍණ. නෝත් සවුතර පෘථුවිය වගේ. ඇට්ලාන්ටිකාව ඇන්ටාර්ටිකාව වගේ. අයි පෘථුවිය කැරකෙන වේගෙන් කැරකීම තුල භ්‍රමණය තුල අන්ත දෙකක් හැදලා තියෙනවා. ධනරියම. ඒක නිසා මුළු පෘථිවියම චුම්බකයක් විදිහට හැදෙනවා. ඊට පස්සේ මුළු පෘථිවියම ඇතුලේ අපි ඔක්කොම මේ ඉන්නේ මේ සේරම සාධක සංඝටක ඇදිලා තියෙන මේ ශක්තිය ඇතුලේ. ඒකයි අපි කියන්නේ පෘථිවි ශක්තිය කියලා. හැබැයි විශ්ව ශක්තිය කියන්නේ මේ එකම ස්වභාවයක්. හැබැයි මේ ශක්තිය කියන්නේ හැමතැනම දෙයක් නෙමේ ශුන්‍යතාවය. මේ අති ගැඹුරුයි මේතන කියන එක. ශක්තිය කියන්නේ නිකන් වචනයක් විතරයි ඒකත් සංකාරයක්. තේරුම් ගන්න ටික කාලයක් ඒක ඒක තේරුම් ගන්න ටික කාලයක් යයි. තේරුම් ගන්න ටික කාලයක් යයි. උපරිම උත්සාහ කරනවා ඒක. මේක ඒ දේශනේ හරියට අහුනොත් වැටහෙනවා. අම්මට මෙහෙම දේශනයක් අහුන්නේ නැද්ද? මුළු මුළු මුළු විශ්වයේම තියෙන එකම ශක්ති ස්වභාවයක් කියන්නේ. එහෙම එහෙම එහෙම නිකන් එහෙම දෙයක් ඇහුණා නේ. මුළු විශ්වයේම විශ්වයේම එකම ශක්ති ස්වභාවයක් විශ්වයේ පිපිරීමක් නිසා අර පරමාණු බෝම්බය වගේ විශ්වයක් නිසා අර එර්ත් බෝන් කියන්නේ එහෙමයි බිග් ඔව් බිග් මොකද ඒ කියනවනේ හොඳ නමක් නේද මොකද්ද පිපිරුමක් කියනවනේ එතකොට ඒ එතන මේ මොකද බිග් බෑන් ඒකට එතන මේ විශාල පිපිරීම නිසා වේගයක් එනවනේ අර පරමාණු බෝම්බේ පිපුරනාගේ විශාල වේගයක් එනවනේ ඒ වේගයක් නිසානේ මේ මේ තාමත් පෘථිවිය කැරකෙන වේගයනේ එහෙම අයි පෘථිවිය සූර්යාවට කැරකේ අයි හැමතරම යන්නේ නැත්තේ වැටහෙනවනේ වේගයක් නිසා මේ වේගයකට අසු වෙලා තියෙන්නේ ඒ වේගයම තමයි අපි මේ සෝතේ කියන්නේ ඕජා කියන්නේ ඒ වේගේ ඒ වේගය නිසා තමයි මේ අපි මේ කතා කරන ධොනිය තියෙන්නේ. ඒ වේගය නිසා තමයි එතකොට මේ මේ සේරම කතාව වේගයක් ඇතුලේ තියෙන්නේ. වේගය නැති තැන ශුන්‍යයි. මේ වේගයට හසු වෙලා පෘථිවිය තාම කැරකෙනවා පැයට කිලෝමීටර් 187ක වේගයේ. එක තැන කැරකෙනවා. ඊට අමතරව පරිභ්‍රමණය වෙනවා. අර බෝබි පිපුරුණු අර අර ඒ කියන්නේ අර පරමාණු පිපිරීමේ ඒ ඒ ශක්තිය තමයි වේගය. වේගයයි ශක්තිය. තාපය කියන්නේ වේගය. ඒ ශක්තිය තාපය කියන්නේ ඒ ඒ වේගේ දැන් පරමාණු බෝම්බේ පිපිරෙන වෙලාවේ ඒ ශබ්දෙටනේ අලු වෙලා යන්නේ තේරෙනව රස්නිය කියන්නේ ඒක තරංගනේ ඔක්කොම මේ වේගය කියන එකේ අපි හිතන්නේ මේ සේරම රස්නියක් වගේ නෑ මේ වේගය කියන එක අතිශය ගැඹීරයි වේගයට අලු වෙලා යන එකක් වේගය තමයි තාපේ මේ ඔක්කොම ඒකේ නිර්මාණ ඒ පඨවි ආපෝ තේජෝ වායු කියලා එහෙම දෙයක් නැහැ. ඒ ඒ ඝන ඒ මේ ඝන කියන්නේ මේ අංශු ටික ටිකක් කැලෙන එක ද්‍රව. ගොඩක් කැලෙන එක ඝන. ඒ අංශු ටික ලිහිල් වෙන එක ද්‍රව මේ වායු. එකම අංශු ටිකක් බලන්න මේ ශක්තිය මේ ගම් එකක් වගේ ඇලෙන ස්වභාවයක්. අර රස්නියනේ මේකට බලපාන්නේ දැන් ෆ්‍රීසර් එක ඩීප් ෆ්‍රීසර් එක වාතේ ඩීප් ෆ්‍රීසර් එක වාතේනේ අයිස් මිදෙන්නේ. එතකොට ඩීපිෂර් එක ඇතුලේ මුකුත් දාන්න නැතුව තිබ්බත් අර හිම බැඳෙනවනේ. එහෙමයි. එතකොට ඒ හිම බැඳෙන්නේ ඒ ඒ වාතයේනේ ඝන වෙලා තියෙන සීතල වැඩිකමට අන්තිම අයිස් කැටයක් වගේ පටවියක් හැදෙන්නේ. එහෙමයි. එතකොට ඒක ඒක රස්තිය වැඩි වුණොත් ද්‍රව වෙනවා. එහෙමයි. තව ටිකක් රස්නිය වැඩි වුණොත් ඒක වායුවක් වගේ නැති වෙනවනේ. එතකොට මේ ඔක්කොම ශාපේ වගේ රස්නියක් ඇතුළටනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ අපේ ඇඟත් මේ රස්නිය වැඩි වුණොත් දිය වෙනවනේ මැරෙනවනේ. සූර්යාගේ රස්නිය වැඩි වුණොත් ඔය අපේ ස්වභාවික විපත්තිලා සිද්ධ වෙනවනේ. එහෙනම් මේ ඔක්කොම තියෙන්නේ එක්තරා එක්තරා මේ මේකක් ඇතුළේ සර්කියුලයක් ඇතුළේ. එහෙම නේද? මේ පටවියාපෝ තේජෝ වායු කියන්නේ ඝන ද්‍රව වායු කියලා අපි නිකන් වචන වලට එහෙම ගත්තට ඒක අවබෝධ කරගන්න එහෙම දෙයක් නැහැ. ඒක බැලුවම එකම අර ශක්ති ස්වභාවයක් තියෙනවා. එහෙමයි එහෙමයි එතකොට මේ මෙතන දැන් පෘථුවියම අලු වෙලා සූර්යාගේ රශ්මිය වැඩි වෙලා ආයි අභ්‍යවකාශය විතරයි ඉතුරු වෙන්නේ එහෙමයි එතකොට කො මේ ගස් කොළන් කො අපි හිතන ඒවා එහෙමයි එහෙමයි මේ ශක්ෂ භාවය තුල කියන්නේ තරංගය වගේ ක්වොන්ටම් න්‍යාය වගේ ඒ කියන්නේ තාප ශක්තිය විද්‍යුත් ශක්තිය අපි කියන්නේ දැන් ශබ්දේ වුණත් කියන්නේ තරංගනේ හර්ට්ස් 26 26 ආලෝකය ගන්න තරංග ඔය ඔය දැන් තරංගයක් කරානේ ඔය නාලිකායේනේ සිරස ඔය දැන් ඔබතුමිය කෝල් කරන්නේ තරංගයක් කරානේ. ඔය කොහොමද එතකොට මේ මෙතනින්ට කතා කරන්නේ? එතකොට මුළු විශ්වයේම එකම ශක්ති ස්වභාවයක් තියෙන ඕන අංශ ස්වභාවයක්. ඒකනේ මෙහෙම එන්නේ. මේ එනවා කියලා ඔතනින් ඉඳන් මුකුත් එන්නේ නැහැ. එතන එතන අංශු වෙනස් වෙලා තමයි මේ එන්නේ. අර වතුරට ගලක් දැම්මම අපි කියන්නේ වලලු හැදෙනවා. එතන මැද තියෙන වතුර අංශු යනවා නෙමෙයි. කෙරෝලේ තියෙන වතුර අර ස්විමින් පූල් එකේ මැද්දට පැනනම ඉස්සිලා වදින එක. එහෙමයි එහෙමයි. එතකොට මෙතනින් මැරෙන කවුරු එතනින් කවුරුත් යනවනේ මේ කියන්නේ ඒකනේ. මෙතන මෙතන මේ මෙතනින් මෙතනින් දැන් ශරීරය පොළොට පස් වෙනවා මෙතන ඒ ඒ අපි ඒකට ලොකු කතාව හොඳට පැහැදිලි කරනවා ඒවා. ඒකනේ අර මේ මෙතන සංඥාව කියන්නේ අපේ රාගදේශ මොහ තිවුරත්වයනේ. සංඥාවේ ස්වභාවය පෙන්වන්නේ තණ්හාවෙන්නේ. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත ගාමම සතර සංඥාවක් උපදිනවනේ ඝන සංඥාවක්. ඒ ඝන සංඥාවනේ කර්ම විශේෂයට හේතු වෙන්නේ. තණ්හාව රාග දේශ මොහ දෙයක් තිබ්බොත්නේ ඇලෙන්නේ ගැටෙන්නේ. රාග දේශ මොහ සිත අරගන්නේ. දෙයක් තිබ්බොත්නේ කර්ම විශේෂයට එකතු වෙන්නේ. අවිද්‍යාව භූමිය තියෙන එතනනේ. නැවත උපදින්න හේතු තියෙන එතනනේ. දෙයක් තියනවා කියලා ගත් එකනේ. දෙයක් තියනවා කියලා ගත්තත් කමනේ අපිට නැවත උපදින්න හේතු තියෙන්නේ. අපිට ඇලෙන්නේ ගැටෙන්නේ තණ්හාව තියෙන්නේ ආසාව තියෙන්නේ. දෙයක් තියනවා කියලා ගත්ත තැන. එහෙමයි එහෙමයි. අර අවිද්‍යාව සංඛාර සංඛාර අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය ඒ සංඛාර කියන්නේ ශබ්දේ වර්ණය එකතු වෙච්ච එකනේ ඒකත් සබහාදාම සංස්කෘතිය කියන්නේ ඒ අර තරංගවලම තියෙන මිශ්‍රණ වීම මේ තියෙන්නේ ඒකම නේද එතකොට බලන්න සංඛාරපච්චය විඥාන ඒකමයි සිත කියන්නේ සංඛාරමයි සිත කියන්නේ ඒක සිතක් කියන්නේ අපි දාගත්ත මේ නම් ටික શબ્දයක්. අපි දාගත්ත શબ્දෙට රූපෙට තියෙන සිත. શબ્දෙකෝ රූපෙකෝ තියෙනවා. ඒ කියන්නේ නාම රූප. නාම රූපේ. ඒකයි අවිද්‍යාපච්චය සංඛාර නොදන්න කමයි මේ පුංචි දරුවා දන්නේ නැහැ. ප්‍රභාස්වරං චිත්තං සංකිට්ඨේන අර කියන්නේ මේ උපක්කලේසේ උපක්කීට්ඨා කියලා. නැවත මේ මේ අර යට ගිය දවස අපේ හිතෙත් තිබුණා සුදුරෙදි ගඩක් කියලා. ඒක කිල්ට වෙනවා කියන්නේ උපක්කලේසේ උපක්කීට්ඨා කියන්නේ. උපක්කලේස රැස් වෙනවා කියන්නේ. මෙතන ආත්ම කතාවක් නැහැ. මේක අනාත්ම කර්මයක්. එහෙමයි. මෙතන ආත්ම කතාව නෙමෙයි මේක සවිඥානික මනසකට හසු වෙන්නේ මේක අවිඥානිකයි. මේක ශුන්්‍යත පටිසංයුත්ත දේශනා. භව නිරෝධයක් දකින්නේ බෞද්ධයා. සත්‍ය ධර්මය අහනවා කියන්නේ ඒකයි. බුදුදහමේ දේශනා කරන අනාගතයේ භික්ෂුන් වහන්සේලා ශුන්්‍යත පටිසංයුත්ත දේශනා දේශනා නොකිරීම නිසා මේ ශාසනය විනාශ වෙනවා කියලා. ඒවා නිකන් දේශනා කරන්න බෑ අවබෝධ කරගන්න ඕනි. ප්‍රත්‍යක්ෂ ඥානකට එන්න ඕනි. එහෙම නැතුව කාටවත් ඒව හසු වෙන්නේ මෙතන කෙනෙක් නැති බව, ආත්මයක් නැති බව. මෙතන සිස්ටම් එකක් තියෙන්නේ. ඒ සිස්ටම් එක අවබෝධ කරගත්තොත් නිවන් දකිනවා. ඒකයි මෙතන ආයතනයක් කියන්නේ. ආයතනික ක්‍රියාවලියක් පෙන්නන්නේ. ඒකයි මෙතන පෙන්නන්නේ අර පංච ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒකේ මිදෙන ඉන්ද්‍රිය ධර්මයක්. ඒ කියන්නේ ආයතනේ හැදුන එක අනුසෝතේ, පටිසෝතේ, පංච ඉන්ද්‍රිය ධර්ම එකෙන් මිදෙන එක ඒකයි සත්‍ය බෝධිපාශික ධර්ම කියන්නේ. බෝධි කියන්නේ ශුන්‍යතාවය. බුද්ධ කියන්නේ සිතුවිලි වලින් මිදෙන තැන, නාම රූප වලින් මිදෙන තැන. බාහිර දෙයක් නැහැ, හිතෙත් දෙයක් නැහැ. එනාරෝණ මිදෙන මිදෙන තැන ශුන්‍යතාවයේ එතන කෙනෙක් නැහැ. ආත්මයක් කතාවක් නැහැ බුද්ධ. සිතුවිලි වලින් මිදෙන තැන බුද්ධ ස්වභාවය. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක් සාන්දිටික ධර්ම Tamanටමයි දැනෙන්නේ ප්‍රායෝගිකයි මේ මොහොතේම දකින්න එකක් පච්චුප්පන්න ධර්මයක් දැන් අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ අපිට මේ මොහොතේ දකින්න හිතත් සත්‍යයක් නෙමෙයි ඒකත් පෙර සංඥාවක් නෙමෙයි එහෙම එතකොට මෙතන දැන් තුන් කාලයක්ම හම්බ වෙන්නේ අකාලිකයි එහෙම එහෙම එතකොට එතන අකාලික දැන නාම රූප නැහැ එහෙම. නාම රූප නැහැ. පෙන්වන්න විදියක් නැහැ. දැනීමක් පමණයි. ඒකයි ඥානය කියන්නේ. ඥානය කියන්නේ දැනෙන එක පමණයි. සිතක් ඇති වෙලා නැතුණු බව දැනෙන්නේ තවත් සිතකට නෙමෙයි. ඒ දැනීම ඥානයයි. ඥායස් අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි කිව්වේ ඒකයි. සත්තානම් විසුද්ධියයි මේ සත් මේ මේ මේ නාම රූප වලින් හැදුණු සංකාර. එතරයි සුද්ධ වෙන්නේ. එතරයි විසුද්ධිය සත්‍යය කියන කෙන නැති වෙනවා, දිය වෙනවා. සත්තානම් විසුද්ධියයි. එහෙම නේද? දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ශෝක පරිද්දවාන සම්තික්කව එතනයි දුකෙන් මිදෙන්නේ. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් අපි රැවටෙනවා. එතන අවිද්‍යා භූමිය. එතනයි පෘථග්ජන භූමිය. එතන සතා සිව්පාව ඉන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා. උපමාවක් විදිහට බල්ලෙක් එනවා පොකුණ ගාවට. පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා වතුර බොන්න යනකොට. ඊට පස්සේ බල්ලා වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර බල්ලා බුරනවා, දඟලනවා, ද්වේෂය ඇති වෙනවා. බල්ලා ආයිමත් හති වැටෙනකම් බුරලා පස්සට යනවා. පස්සට ගිහිලා හති අරිනවා. හති අරනකොට බල්ලට ආයි හිතෙනවා අර බල්ලා තාම පොකුණේ ඉන්නවානේ. අන්න ඒ විදිහට බල්ලා හිතලා ආයිත් එතනට ගිහිලා බලනකොට බල්ලා ඉන්නවා පොකුණේ. ආයිත් එතකොට බුරනවා. අර වගේම වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර රැස් කරනවා. බල්ලට දැනෙන්නේ බල්ලා ඉබුණු නිසායි පේන්නේ කියලා. අපිත් ඒ වගේ ඇස් දෙක අරිනකොට ලෝකයක් පේනවා. ඇස් දෙක වහනකොට ලෝකේ නෑ. නමුත් අපි හිතන් ඉන්නවා ලෝකේ තියෙනවා කියලා. එහෙමයි. එහෙමයි. එතනම හැටි වෙලා නැති වෙනවා කියලා අපිට වැටහෙන්නේ නැහැ. අවුත්වා සම්බූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබීම හටගත් ඉතුරු නැතිවම ඇලෙනවා ගැටෙනවා එහෙමයි. ඉතින් තියෙන ලෝකයක් නැහැ මහණෙනි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. තියෙන ලෝකයක් නැහැ මහණෙනි. ඇත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි <laughs> ඔය කියන්නේ ඔය කතාවයි හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධත යේ ධම්මා හේතු භගවතේ සං හේතුන් තථාගතෝ ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරයි අන්න නිගණ්ඨේ අහනවා ජටිලේ අහනවා බ්‍රාහ්මණේ අහනවා මරණින් මත්තේ තථාගතයන් වහන්සේ ඉන්නවද නැද්ද මහණෙනි ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි කියලා ඉන්නවා කිව්වත් වැරදි නැහැ කිව්වත් වැරදි කියලා ඒ ඒ ඒ තථාගතයන් වහන්සේ එතනදී ලෝකෙට එලි කරන ධර්මතාවය හේතුඵල ධහම තුල සම්භූත වෙනවා කියලා වචනයක් කියනවා. යථා භූත ඥානය කියන එක බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා. හේතුඵල ධහම තුල සම්භූත සකස් වෙනවා නැති වෙනවා කියනවා. අන්න බුදුන් වහන්සේ දේශනා කරනවා යමෙක් ලෝකයේ ඇත කියලා ගත්තොත් අන්තයේ හිටියොත් එයාට නැවත උප්පත්තියක් තියෙනවා. එයා නැවත උපදිනවා. අන්න තථාගතයන් වහන්සේ කියනවා ඒ දෘෂ්ටිගත අන්තයෙන් ලෝකේ දෙයක් ඇත නැත කියන ඇත කියලා එයාට දකින්න නැත්නම් එයා සකස් වෙන ආකාරය දකිනවා නම් එයාට නැවත උප්පත්තියක් නැහැ කියනවා. ඒ ලෝකෝත්තර භූමියට එන හැටි. ආර්ය භූමිය තියෙන එතනයි. බාහිර පොත තියනවා කියලා ගත්ත තැන තියෙන්නේ අවිද්‍යාව සතා සිව්පාව ඉන්නේ එතන සියලුම ආගම් තියෙන්නේ ලෝකේ තියනවා කියලා ගත්ත තැන දිව්‍ය ලෝකයක් තියෙනවා නිර්යත් තියෙනවා මාත් තියෙනවා ඔක්කොම තියෙනවා තිරියන් ලෝක උත්තේව කිත්තේක් ලෝක ධාතුවම හිත තුලින් බුදුන් වහන්සේ පෙන්නනවා බාහිර එළිය කොහෙවත් නැහැ කියනවා බුදුන් වහන්සේ සිත් තුලින් පෙන්නනවා සංඥා සුකුම ස්වභාව ටිකකින් පෙන්නනවා නව සත්තා වාසා කියලා පෙන්නනවා තිරියම් අපේ අපේ අපේ ගෙදර ඉන්න පූසා ඉන්නේ අපි ගාව. බල්ලා ඉන්නේ අපි ගාව. අපිත් ඉන්නවා ඒ ළඟම තුරුල් කරගෙන. අපි කියනවා මෙයා ඉන්නේ තිරියන් ලෝකේනේ. මං ඉන්නේ මනුස්ස ලෝකේනේ. දැන් මේ තිරියන් ලෝකේ ගාව මනුස්සයත් ඉන්නේ එතමනම් මේ කොහෙද මේ ලෝක තියෙන්නේ? හිතේනේ. හිතකනේ. බල්ලා දන්නවද මෙයා ඉන්නේ මනුස්ස ලෝකේ මං ඉන්නේ තිරියන් ලෝකේ කියලා? බල්ලා හිතනවා ඇති ওই දෙක මාරු කළා. <laughs> ඒවයි ආරයන්නාසේ මේ මොන මොන මායාවක්ද මොන විඥාන මායාවක්ද අපි හිත ඇතුලේ දාගත්ත තේරම නම් බොරුවක් වෙනවා සංකාර වෙනවා ඔය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔය නිර ඔක්කොම මේ අපි ඉපදෙන දරුවා දන්නේ නැහැ. මේ තේරම දත්ත ගොඩක්. තේරම නිකම් දාගත්ත වචන ටිකක් විතරයි. අර හිණේ ඇතුලේ හිර වෙන එක. ඕපපාතික උප්පත්තිය. දිව්‍ය ලෝක කියන්නේ ඒක. මේ ශක්තිය ඇතුලේ. දැන් මේ මොහොතේ තින්නේ සිත ඇතුලේ නෙමෙයිද? දරුවා ඉන්නේ හිතේ නෙමෙයිද අම්මා ඉන්නේ හිතේ නෙමෙයිද ගේ තියෙන හිතේ නෙමෙයිද හිතේ තියෙන සංඥාවක් නේද සංඥාවක් තමයි මෙතන කියන්නේ මේ යන්නේ මායාව මේ වචන මේ වචන શબ્ද මේ ඔක්කොම ඇතුලේ කරන්ට් එකක් වගේ උපදින මෙන්න මේ සංඥාව අපිට තියෙනවා කියලා දැනෙන දැනීමයි ඉද්දීම කරන්ට් එක මෙතනම කරන්ට් එකක් උපදිනවා අපි එක බයිසිකල් ඩයිනමෝ උපමාව ගත්තේ පිටිපස්සේ ටයර් එක කැරගෙනවා චුම්බකයක් ගෑවෙනවා ඒකෙන් දනවන වයර් දෙකක් එනවා චුම්බකය කරකිනකොට ශක්තියක් එනවා කරන්ට් එක නෙගටිව් පොසිටිව් වයර් දෙකක් කරන ඉස්සරහා බල්බ් එක පත්තු වෙනවා. හරිනේ? හැබැයි ටයර් එක කරකුන් නැත්තම් බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. බල්බ් එක පත්තු. මේ මොහොතේමයි මේ මොහොතේමයි ඒ දේ සිද්ධ වෙන්නේ. කොහෙවත් තිබුණු කරන්ට් එකක් ඇවිල්ලා බල්බ් එක පත්තු වෙනව නෙමෙයි. බාහිර දෙයක් තියනවා කියලා ගැනීමයි නැති දෙයක් ඇත කියලා ගැනීමයි මෙතන චිත්ත ශක්තිය උපදින හේතුව. කරන්ට් එක උපදින හේතුව. ඒ තුලයි විඥාන ශක්තිය තියෙන්නේ. ඒ තුලයි අපි මේ මෙතන පණ ගැන්විලා ඉන්නේ. හැමතිස්සෙම අපි ඉන්නේ රැවටිලා තියනවා කියලා. වතුර තිබහයි. හිතට වතුර බොන්න බෑ. බඩකිනි. අපි මේ හිත කියන්නේ අර හැමතිස්සෙම තියනවා කියලා ගත්ත එක. හිතට බත් කන්න බෑ. හිත කියනවා ඇවිදිනවා කියලා හිතට ඇවිදින්න බෑ. කකුලට හිතන්න බෑ. ඔක්කොම බොරුවක් වෙනවා. මේ සිත මායා ඔක්කොම සිත හැමදේම තියෙනවා කියලා ගත්ත ගැනීමයි අත්තානු දිට්ඨිය ආත්ම දිට්ඨිය ඒකයි සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ ඒ ඔක්කොම සංකාර අපි අන්තිර වචන ශබ්ද එකතු කරගෙන ඉන්නේ ශබ්ද ටිකක් හැම එකටම දාගෙන යනවා ශබ්ද දකින්නේ මොකද ශබ්දයක් දානවා වෛරසයක් ආව කොරෝනා කියලා දැම්ම කොවිඩ් 19 කියලා දැම්ම අල්ෆා කියලා දැම්ම බීටා කියලා දැම්ම ඔක්කොම අපිට වෙනස් කරන්න පුළුවන් හෙට උනන් තවත් තමත් දාතයි ඔක්කොම ටිකම කරලා භාෂාව බොරුවක් වෙනවා ඔය එළියේ ඒකනේ මේ දිවලෝක හොයන්නන්නේ එළියේ නෑ. මේ කතාව. මේ කතාව තරංගයක් ඇතුලේ. සිරසෙන්නේ තරංගේනේ. සිරස දිවලෝකයක් මැවෙනවනේ. ඒ විදිහමයි දිවලෝකේ. හීනේ ඇතුලේ අපි ඉන්නේ ඇත්ත වෙලා. හීනේ ඇතුලේ අපි ඉන්නවා කියන්නේ ඕපපාතික උප්පත්තියක්. හැබැයි හුස්ම ගියොත් ශරීරේ පොළොට පස් උනත් හීනේ නැගිට නැත්තම් එතන ඉන්නවා. ඒකයි දිව්‍ය ලෝකේ කියලා අපි පෙන්වුවේ. අන්තිම මොහොත ෂණේ අන්තිම ෂණේ මේ මේ අපි අපි ගොඩක් ආගම්වල දැකලා තියෙනවානේ දෘෂ්ටියේ තියලා ගැට ගහලා දෙයියෝ මවලා තියෙන්නේ දෙයියෝ ගාවට යන්නේ කියලා අර සේරම අර එක එක ඒවා කියලා ගැට ගහනවා ගැට ගහම දෘෂ්ටිය ඉර කරනවා සංඥාව තියෙන්නේ ඒකයි දැන් මෙයාට මැවෙනවා එයා අන්තිම මොහොතේ සිත යනකොට දෘෂ්ටියේ සකස් වෙලා තියෙන සංඥාව තුල හිර වෙනවා ඒ හීනෙමයි හීනෙ තුල හිර වෙලා ඉන්නවා හීනේ කොහෙද තියෙන්නේ කියලා අහුවොත් ශක්තිය ඇතුලේ තරංගේ තිරසෙන්නේ තරංගය හරහා සිරකිටෙන් අල්ලන්නේ ඒක මේ එළිය හැමතැනම තියෙනවා සිරස දිව්‍ය ලෝකයේ උඩ මේ හැමතැනම තියෙනවා ඒක තමයි මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ පිරිනිමා පාන කොට කියන්නේ ඉදිකටු සිදුරක් තරම් කුඩා සිදුරකින් කෝටි ගණන් දෙවිවරු වෙනවා කියලා අනිත් අයට අයින්ට වෙන්න කියන්නේ. ඉදිකටු සිදුරක් කියන්නේ කොයි තරම් කුඩා සිදුරක්ද? කෝටි ගණන් දෙවිවරු වෙන්නේ කොහොමද? මේ වශයෙන්ම තරංගය ඇතුලේ චිත්ත ශක්තිය ඇතුලේ. තරංගයක්. අපි ඒකයි පෙන්වුවේ චිත්ත ශක්තිය. අපි පෙන්වුවේ මෙන්න මෙහෙමයි. තරංග දපෙන්වන් શબ્දය කියන්නේ තරංගයක්. ශබ්දේ. ආලෝකය කියන්නේ තරංගයක්. හර්ට්ස් 20යි 20000. එතකොට රශ්මිය කියන්නේ තරංගයක්. හැම එකම අපි ගත්තා ශක්තිය කියන්නේ තරංගයක් කියලා. ද අලුත් විද්‍යාව අනුව මේ පෙන්නන. එතකොට ඔක්කොම බැලුවම චිත්ත ශක්තිය කියන්නේ චුම්බක ශක්තිය, විද්‍යුත් ශක්තිය ඕනම දෙයක් ශක්තිය කියන්නේ තරංගයක්. බලනකොට අපි ඉන්නේ මේ මේ මොහොතේ මේ සිත ඇතුලේ ඉන්නවා කියන්නේ ශක්තිය ඇතුලේ තරංගයක්. ඒකයි අපිට මේ මොහොතේ රුවන්වැලි මහා සෑය සිහි කරන්න පුළුවන්. රුවන්වැලි සෑය ගාව හිටියත් අපි කරන්නේ S2 අහලා අරලා වහන එක. එතකොට මේ මොහොතේ අපි අපි එතරම් කරේ අපි සංඥාව දැක්කා රූප සංඥාවක් ඊට පස්සේ ඇතුලේ හිත ඇතුලේ තියෙන සංඥාවයි වැඳ S2 පියාගෙන වැඳ වැඳ ඉන්නවා. දැන් මෙතනත් ඒක කර දෙයි. දැන් මෙතන රුවන්වැලිසෑයට ගියා වගේ S2 වහගෙන වඳිනවා. දැන් දැන් දුර කියන්නේ ඇත්තක්ද කාලය කියන්නේ ඇත්තක්ද ඔක්කොම බොරුවක් වෙනවා. ඔක්කොම මායාවක්. ඔක්කොම මායාව කොට පමණ මේ ෂණය පමණ. හැම මොහොතෙම ඉන්නේ එතන ඒ ෂණේ විතරයි. අපි හිතනවා අපි කොළඹ යනවා කියලා. වාහනේට නැගිටිනවා. අපි බස් එක නැග්ගන S2 පියාගෙන ඉන්නවා සීට් එකේ. ඉන්න තැන අපි අපි ඉන්න තැනනේ. අපි අපයින් යන්නේ ඊට පස්සේ කොළඹට ගිහලා ඊට පස්සේ නිින්ද ගියා කියමු. කොන්දස්තර මහත්තයා කියනවා දැන් බහින්න කියලා. දැන් කොළඹට ආවයි කියනවා. ඊට පස්සේ බහිනවා. ඊට පස්සේ දැන් නිදිගෙන හිටියේ දැන් නැකිලා බලනකොට ඉතින් ගෙදර හිටියා වගේ තමයි එතනම ඊට පස්සේ ආයි වැඩේ කළා ආයි බස් එකට නගිනවා ආයි බස් එකෙන් ඉඳ යනවා ආයි ගෙදර එනවා ආයි ඊට පස්සේ බහිනවා ඊට පස්සේ බලනකොට කොහෙවත් ගිහිලා නැහැනේ ඒ මොහොතේ එතන විතරයි ඒ මොහොතේ මොහොතේ මොහොත පමණම අපි හිතන එකක් විතරයි තියෙන්නේ අපි කොහෙවත් යන්නේ නැහැ යන්නේ නැහැ සකස් වෙනවා මොහොතට අවදිය කියන්නේ ඔබට මේ මොහොතේ කෝල් එකක් දෙනවා ඔබතුමිය හෙට කෝල් එකක් ගන්නවා. ඒත් ඒ මොහොත විතරයි. කෝල් එක ගන්න මොහොතේ මොහොන කෝල් ඒ මොහොත විතරයි. ඒ මොහොත තමයි. ඔබතුමිය ලබන අවුරුද්ද ගන්න ඔය කෝල් එක. ඒත් ඒ මොහොත මොහොතට අවදිය කියන්නේ සිතුවිලි වලින් මිදුණු තැන බාහිර පොතක් කියලා දෙයක් නැහැ. සිතෙත් පොතක් කියලා දෙයක් නැහැ. මේ එන අරමුණු හැම එකකීම මිදෙනවා සත්‍ය දකින්නකොට. අන්න එතනයි අවදිය ඒ ශුන්්‍යතාවය තුලයි බාහිර පොත කියලා දෙයක් නැහැ කියන්නේ අනිමිත්තයි, ශුන්‍යතයි. බාහිර දෙයක් නැත්තම් මේ පැත්තේ දකින්න කෙනෙකුත් නැහැ. අන්න අනිමිත්ත, ශුන්‍යත, අප්‍රණීත, චේත විමුක්තිය. සිතින් මිදෙන එකයි චිත්ත විමුක්තිය කියන්නේ. වැටහෙනවා. අන්න ඒ තුලයි රාග දේශ මොහොෂය වෙන්නේ. කෙලෙස් බාහිර පොත තියෙන එක තියනවා කියලා ගැනීම සමුදේ සමුදය තියෙන සමුදය සත්‍ය තියෙන තැන බාහිර පොතක් තියෙන තැන දුක තියෙනවා දුක සත්‍ය තියෙනවා හැබැයි එහෙම සත්‍ය දකිනවා නම් යථාභූත ඥාණයෙන් ඒ බාහිර පොතක් නැති බව ඒ සිතට එන අරමුණ දකිනවා නම් ඒ නිරෝධ සත්‍ය ඒ දැකීම මාර්ග සත්‍ය චතුරාර්ය සත්‍ය මේ මොහොත සිතට එන අරමුණේ දකින්න පුළුවන් දකින්න පුළුවන් වැටේනවනේ. එහෙමයි පැහැදිලි පැහැදිලි හොඳට. තාම පැහැදිලි. පොඩ්ඩක් නෙමෙයි. හොඳටම පැහැදිලි. හොඳට මෙනෙහි වෙන්න ඕනේ. ඒ වගේම මේක මේක අපි විවේකීව මෙනෙහි වෙනවා වගේම මේ ෂණ සම්පත්තිය මේ ෂණේ විතරයි. අතීතය ගැන හිතුවත් මේ ෂණේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ මේ මොහොත විතරයි. හැබැයි මේ මොහොතේ දකින්න සිතත් අතීත සංඥාවක් පෙර શબ્දයක්. මේ හැම එකක්ම පෙර શબ્දයක් තරංගයක්. ඒ තරංග ගුලියක් මෙතන. නූතන විද්‍යාවෙන් කියන වචනයක් තමයි තරංගය. බුදු සමය තුළ බුදුන් වහන්සේ ඒ කාලේ මේ වචනේ භාවිත කළා නැහැ. ඒතකොට ඒතර සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ. මේ නූතන විද්‍යාවෙන් අපිට පේන්න පුළුවන් මේක තරංග ගුලියක් කියලා. මෙතන එක එක තැන කැරකෙනවා අර ගිනි බෝලේ කැරකෙනවා වගේ ඒ වේගය තුල ගිනි බෝල කැරකෙන වේගය තුල එකට ඇලවිච්ච බෝල ගොඩාක් ඇලවිලා අර ගිනි වලල්ලක් වගේ පේනවා. අර වේගයට කැරකෙන හින්දා අර අපේ ඇස්වල තියෙන මායාවට දේ දුන්න පේනවා වගේ මෙතන වලල්ලක් පේනවා. මේකයි සංඛාරා. අපිට දැන් ඔක්කොම තියෙනවා වෙලා. මේ පැත්ත බලනකොට විත්‍ය පේනවා. මේ පැත්ත බලනකොට පොත පේනවා. ආයි මේ පැත්ත බලනවා. මේ පැත්ත බලනකොට ආර පොත තාම තියෙනවානේ. දැන් අපිට තියෙනවා ලෝකේ. ඊයේත් තිබුණා. හෙටත් තියෙනවා. ඉතින් කියලා හිතන් ඉන්නවා. දැන් අපිට ආත්මයක් තියෙනවා. ඔක්කොම අපිට තමයි කියන්නේ තියෙනවා කියලා. එහෙමයි. දැන් අපි ඔබ වහන්සේ ධර්මය අහනවා කියලා හිතන් ඉන්නවා. එහෙම එකකුත් නැහැ. එහෙම දෙකුත් නැහැ. මේ ධර්මය අවබෝධ වුණොත් ඒ මොහොත තුළ කිසිවක්ම නැහැ. එතන දේවල් මුකුත් නැහැ. හිතනේ ඔක්කොම සංකාර. එහෙමයි. එහෙමයි. හැබැයි මේ සිතක් ඇති වෙලා නැතිරු බව දැනෙන්නේ ඥානෙටයි. ඒ ඥානේ සිතුවිලි නෙමෙයි. නාම රූප නැහැ. සිතුවිලි වල නාම රූප තියෙනවා. එහෙම මේ සිතක් ඇති වෙලා නැති වෙන බව දැනෙන්නේ ඥානෙටයි කියලා හිතනවා නම් ඒක හිතන බවක්. දැනෙනවා නම් ඒක දැනීම ඥානයයි. හිතනවා නම් ඒ සිතුවිල්ලයි. දෙකක්. අපි ගොඩක් වෙලාවට කරන්නේ මුලින් අපි ඒක මානසිකාර කරන සවිතක්කයි සවිචාරයි. ඒ වෙලාවට ඒක උපාදානයි. ඒකයි කෘත්‍ය ඥානය කියන්නේ. අපි ඒ කෘත්‍ය කරනවා ඒ මොහොතේ. හිත දකිනවා, සත්‍ය දකිනවා. හැබැයි කෘතඥානය කියන්නේ ඒ සවිතක්ක සවිචාර ඒ මොහොතෙම වෙන්නත් පුළුවන්. එතනින් ඒකට අදාළ නැති අවධියක් එනවා. ඒ කියන්නේ දැනෙන මේ දැනීම තුළ ඒ දැනෙන දැනීම ඒ දැනෙන දැනීම මේ එකකටවත් අයිති නැහැ. ඒ කෘතඥානය කියන්නේ දැන් අපිටම ආනන්ද හාමුදුරුව රහත් වෙන්න දැන් ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගී වෙන රහතන් වහන්සේලා විතරයි කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ පැවසීම තුළ ආනන්ද හාමුදුරුව උත්සාහ කරනවා රෑ වීර්ය අරගෙන රහත් භාවයටපත් වෙන්න. සක්මන් භාවනාවේ යෙදෙනවා. වීර්ය ගන්නවා. සිත දකින්න උත්සාහ කරනවා. මිදෙන්න උත්සාහ කරනවා. එහෙමනේ. නමුත් රහත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අලුයම සේරම අත්හැරලා නිදි ගන්න යනවා. සතපෙන්න යනවා. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම රහත් අර සවිතක්ක සවිචාර අර කෘත්‍ය කරන වෙලාවේ නෙමෙයි ඵලේ එන්නේ. වැටහෙනවා. ඵලේ එන්නේ ඒ අත්හැරපු මොහොතේ. ධර්මයත් අත්හරිනවා කියන්නේ ඒකයි. ධර්මයත් උපාදාන වෙනවා කියන්නේ ඒකයි. මේ මෙනෙහි කිරීමත් උපාදානයක් වෙලා. ඒකත් බලනකොට සිතුවිලි වෙලා. ඒකත් බලනකොට උපාදාන වෙලා කියන්නේ ඒකත් මේක තුල තියෙනවා. ඒ කියන්නේ මේකත් අල්ල ගැනීමක් තියෙනවා. අපිට මේ විඥාන මායාවේ තමයි මේ කටයුතු තේරම කරන්නේ. මේ මායාවට සියල්ල ගැට ගැහෙනවා. අර ගිනි බෝලය ඇතුළේ ඒකත් තව බෝලයක් වගේ කරකිනවා. එහෙමයි. බලනකොට ඒකත් එතන ඒ වලල් ඇතුලේ සංඛාර වෙලා. ඒ සියල්ලම මිදෙන තැනකයි මේ ඒකයි කෘතඥානය කියලා එකක් වෙනව පෙන්වන්නේ. සත්‍ය ඥානෙ, දර්ශනේ, කල්යාණ මිත්‍යාගේ පණිවිඩය, සුතමේ ඥානෙ. සත්‍ය මුලින් දැනුමට ගන්න. පස්සේ ඒක ප්‍රතිපදාව තුළ තමන් එදිනෙදා දකිනවා ප්‍රායෝගික වෙනවා. ඒක කෘත්‍ය ඥානය. ඊට පස්සේ එන එන අරමුණ දැක දැක මිදෙන ගමන යනකොට ටික ටික දිය වීගෙන යනවා. ලෝකෙට තියෙන ඇල්ම ඇලෙන ගැටියේ ස්වභාවය දිය වීගෙන යනවා. ඒක කෘතඥානයි. ඒක දැනෙන්නේ හැබැයි ඒක සිතුවිලි නෙමෙයි දැනෙන එකක්. මේ ඥානය කියන හැමතැනම තියෙන දැනීමක්. සිතුවිලි නෙමෙයි. අර ලුණු රහ දැනෙන එක කාටවත් කියා ගන්න බෑ. එන්න ඇවිල්ලා අවත් පොඩක් කාලබාන කියන්න පුළුවන්. අර ඒ පස්සිකෝ ඕපනයිකෝ එන්න ඔබත් කාලබාන කියන එක. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ මේ ඥානය කියන එක සිතුවිලි වලට ගන්න බෑ. දැන් අපිට පුළුවන් ඒ වගේ දැනෙන උපමා වෙනවා කොච්චි. කොච්චි මිරිස්. ගම් මිරිස්. කනකොට දැන දැනීමක් තියෙනවා. ඒ දැනීම සිතුවිලි වලට ගන්න කියන්න බෑ. එහෙමයි එහෙමයි. ඒක ඥානෙටයි හසු වෙන්නේ. ඒවට සිතුවිලි නෑ. දැන් මොන හරි ඉදි කට්ටකින් මොන හරි ඇනුනොත් හරි ඇනලා බැලුවොත් හරි ඒක දැන දැනීමක් තියෙන දැනෙන ස්වභාවය සිතුවිලි වලට ගන්න බෑ කාට හරි ඇනලම් බලන්න ඕනේ දැන් හිතලා ගන්න පුළුවන් දැන් දැන් ඉදි කට්ටකින් යන්න වගේ දෙයක් හිතට දැන දැන් දැන් පුළුවන් නම් හිතලා අන ගන්න ඉදි කට්ටක් ඕනේ නැහනේ එතකොට ඔව් දැන් ගන්න බෑනේ කවදාවත් වෙන්නේ නැහැ ඒකෙන් තේරෙනව නේද මේ ඥානය කියන්නේ විඥානය නෙමෙයි මේ ඥාය අධිගමයි මේ ඥානය තමයි මේ සංඥාව සංඥාව අපිට මෙතන මේ අර ආශ්‍රව කෙලෙස් තියෙන බව ලෝකෙට ඇල්ලලා තියෙන බව ඥානෙට හසු වෙලා තියෙනවා. අරූපය තුල අපිට මේ අපි පිනවනවා. අ පිනවන බව දැනෙනවා. දැනෙනවා. මේ ඥානෙට දැනෙනවා. ඇත්තටම අපි ගොඩාක් දැන් ওই සිතුවිලි වල එක එක ඒවා හිතුවට අපි තීරණ ගන්න මෙන්න මේ අවධිය තුල. අපි දැන් ටීවී එකේ ටීවී එකේ තුල අපි දැන් කතාවක් දකිනවනේ සිතුවිලි වලේ. අපේ හිතේනේ අපේ හිතේනේ කතාව දකින්න ටීවී එක දිහා බලාගෙන. එහෙමයි. දැන් ටීවී එකේ මුකුත් නැහැනේ අපි හිතනවනේ හිතන ලෝකයන්නේ දැන් හීනේ තුලක් මුකුත් නැහැනේ අපි හිතන එකක්නේ එහෙමයි අපි හිතනවනේ අද හීනේ බාහිර කොහෙවත් නැහැනේ හීනයක් හීන තුල අපි හිතන එකන්නේ තියෙන්නේ දැන් ටීවී එකෙත් අපි හිතන එකනේ තියෙන්නේ බාහිර ප්ලාස්ටික් තිරයක මුකුත් නැහැනේ හා අපි මේ හිත ඇතුලෙන් පිට ගිහිල්ලා නැහැනේ දැන් මේ සම්මුතියෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න හිත ඇතුලෙන් ගිහිල්ලා නැහැනේ අපිට ඇත්ත ලෝකෙත් දකින්න ටීවී එක බලනවා වගේ. අපි හිතන එකන්නේ තියෙන්නේ. අපි හිතනවානේ මේ මේ අඹ ගහ මේ මේ මේසේ මේ මේ එහෙම අපි හිතනවානේ. විත්තිය. ඒකට ඒකත් ඒකත් හීනයක්. සැබෑ ලෝකේ හීනේ. අන්නේ හීනෙන් අවදි වෙන එකයි මේ සත්‍ය දකින්නවා කියන්නේ. ඒකයි මොහොතට අවදිය කියන්නේ. ඒකයි අවදිමත් සිත කියන්නේ. ඒකයි මේ අවදිය තුල දකිනකොට දැන් කකුල කියලා දෙයක් නැහැ. පොළොව කියලා දෙයක් නැහැ. එතන ඇවිදිනවා කියලා දෙයක් නැහැ. අපි හිතනවා. පොළොව කියලා හිතනවා. කකුල කියලා හිතනවා. අපි දැන් ඇවිදිනකොටත් බලාගෙන යනකොට කකුල දිහා බලාගෙන නෙවෙයි ඇවිදින උඩ බලාගෙන. ඒ අපි හිතාගෙන ඉන්නේ ඇවිදිනවා කියලා හිතාගෙන ඇවිදිනවා. ඇවිදිනවා කියලා දෙයක් නැහැ. අර ක්‍රියාවලියට නමක් එකතු කරලා තියෙනවා. ක්‍රියාවලියට නමක් එකතු කරලා හැම එකටම නම් දාන එක සංඛාරා. නම් දාන. දැන් අර දැන් අර දැන් අර කෑම කන්න නැතුව ඉනකොට අර ඇසිඩ් එක එනකොට පිච්චෙනවා ඇතුලේ. බඩ කැක්කුමක් එනවා. එතකොට අපිට පොඩි කාලේ දීපු රම තමයි බඩ කිනිය. ඊට පස්සේ දැන් ඔක ඇමරිකාව වගේ කෙනෙක් නම් හංගුයි. ශබ්ද වෙනස් වෙනවා. අර ශබ්ද ගැට ගහලා තියෙන්නේ අර ක්‍රියාවලියට. ඒක සංඛාරා. ඒක කාය දැන් මේ සංඛාරා, වචී සංඛාරා, කාය සංඛාරා, මනෝ සංඛාරා මේ යන්නේ. සංඛාර ගුලියක්. එතකොට මේ වතුර බීලා නැතුනම මේ උගුරකට වේලි කියන එනකොට ඒ දැන දැනීමට අපි කියව තිබායි කියලා. තිබායි කියන්නේ සංකාරය. දැන් හිතට වතුර බොන්න පුළුවන්. කටට දානවා, බඩට යනවා, පිටිපස්සේ යනවා. හිත බීලා නැහැ. හිතට බත් කන්න පුළුවන්ද? කටට දානවා, බඩට යනවා, පිටිපස්සේ යනවා. හිත හිත බත් කාලා නැහැ. හිතට ඇවිදින්න පුළුවන්ද? හිතට ඇවිදින්නත් බෑ. හිතට මුකුත් කරන්න බෑ. කරන්න බෑ. දැන් වැටෙනවද? අපි අපි ඉන්නේ කොහෙද කියලා අර කූඩුව ඇතුලේ කුකුල් පැටියා ඉන්නවා. අපි හිතාගෙන ඉන්නවා අපි යනවා අපි ඇවිදිනවා අපි කනවා අපි අපි අපි දුක් විඳින්න හිතින් අපි සැප විඳින්න හිතින් නමුත් ඒක මේ මේක නිකන් අර නිකන් මායාවක් ඇතුලේනේ දැනෙනවද මේ මේ ඔක්කොම ආත්ම කතාවනේ බලනකොට අර අර ෂෝට් එක ඇතුලේ ස්පාක් ගොඩ ඇතුලේ තවත් ෂෝට් එකක්. ඒකයි අபிසංකරණයක් කියන්නේ. රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති වේදනා වේදනත්තාය සංකතං අபிසංකරෝති විඥාන විඥාත්තාය සංකතං අபிසංකරෝති සංකාර සංකාරත්තාය සංකතං අபிසංකරෝති අபிසංකරණේ පුඤ්ඤාபிසංකාරා වෙනවා අර චේතනාව චිත්තේ සිතුවිල්ල නැවත නැවත ඒක බලයක් බවට පත් වෙනවා බඹරේ කරකවනකොට බඹර විසින්ම බල ගැනීමලා කැරකෙනවා අන්න ඒ වගේ මේ සිතට එන දැන් රූපේ සංඥාව නැවත නැවත වැටීම තුල ඒක බල ගැන් වෙනවා. මේක සබහාදාමේ න්‍යායක් මේ. අර බඹරේ සංඛාරේ පෙන්නන ඒකයි ගිනි වලල්ල. කැරකිලා කැරකිලා කැරකිලා බල ගැන් වෙනවා. දෙයක් බවට පත් වෙනවා. ඒක අපිට පේන්නේ මෙතන අර මිලිවොට් වහක වගේ කරන්ට් එකක් උපදිනවා. ශක්තියක් උපදිනවා. ඒක තුල අපි තව උද්දීපන වෙනවා. අපිට හැමතිස්සෙම හැබැයි ඒක නැවත තියාගන්න නම් අලුත් කරකවන්න ඕනේ අලුත් කරන්න ඕනේ. ඒකට අපි නැවත නැවත දැන් මේ ෂර්ට් එක ගන්න ඒ ෂර්ට් එකට යනවා තව ෂර්ට් එකක් හොයනවා. අභිසංකරණයකට යනවා. දැන් දවල් කෑම ඊට වඩා හොඳ කෑම රැට හොයනවා. දැන් අභිසංකරණයක් කරනවා පොනෝභාවික පුනර්භවය හදනවා. භව අර මේක භව ගාමි. පොනෝභාවික නන්දිරාග සහගත තත්ත්වත්‍රා විනන්දනි තණ්හාවේ ස්වභාවය. අර අර පිනවන්න යනවා. ඒක තියෙනවා කරන්න යනවා. දැන් මේක නැති වෙනවා. අපි නමුත් අලුත් එකක් හදාගෙන ටක් ගාලා තියව කරගන්න. තියාගන්න හදන. ඒකයි ආත්මය කියන්නේ. නැති වෙනවා මේ නැති වෙනවා මේ දකින්න මේ නැති වෙනවා නමුත් ආයි තව එකක් ටක් ගාලා බලන්න. තියාගන්න හදන. ඒකයි ඒකයි මේ වේගයෙන් චිත්තක්ෂණ පහළ වෙනවා කියන්නේ අර අලුත් ඒවා එනවා ටක් ටක් ගාලා ආවේ නැත්තම් ඉවරයි. ඒ හුස්ම වැටුනොත් එනවා. හුස්ම වැටුනේ නැත්තම් එන්නේ නැහැ. එතනින් ඉවරයි. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අර තරංගය ඇතුලේ එතකොට වෙනස් වෙලා. දැන් උපතින් එන තරංගේ අපි කියන රතු පාටයි උපමාවක් විදිහට. හරිනේ ඊට පස්සේ රතු පාට වැරදි කරනකොට මෙරුම් පාට. ඊට පස්සේ දම් පාට. තව ටිකක් ඊට පස්සේ මැදැන්ටා. ඊට පස්සේ කළු පාට. ඔය වගේ පාට දැන් මේ තරංග දැන් මනුස්සාත්මයට එන පින් තියෙන්න ඕනි කියන්නේ. එහෙමයි. එතකොට ඒක තමයි රතු පාට තරංගේ. රතු පාට. හැබැයි දැන් මෙතන වැරදි කරනවානේ. දැන් මෙයා හොරකම් කරනවා එක එක ඒවා කරනවා. ඒක දැන් බාහිර දෙයක් තියනවා කියලා අල්ලගෙන අවිද්‍යාව භූමියනේ, කර්ම භූමියනේ. එතකොට දැන් මේ මේ මෙරුම් පාට ඒ තරංග ශක්තිය තියෙන්නේ අර තිරිසන් සතාගේ. තිරියන් ලෝකේ. දැන් මෙයා මෙයා හදිසියවත් මලොත් එහෙම මේ රතු පාට මෙරුම් පාට වෙලා තියෙන්නේ. හුස්ම යනවා. දැන් මේ එතකොට මේ තරංග ශක්තිය වෙනස් වෙලා. දැන් එතකොට අර ඒරියල් එක වගේ සිරසාල් ලැබු සර්කිට් එක වගේ අර තිරියන් සතාගේ කලලේ සකස් වෙනවා. එහෙමයි. එහෙමයි. කවුරුත් යනවා නෙමෙයි. මෙහි මෙහෙන් එතට යනව නෙමෙයි. අර අර උපමාව. වතුරට පයින්නකොට එතන එතන අංශු වෙනස් වෙනවා කියන එක. එහෙමයි. කෙරෝලේ අංශු ගිහින් වදිනවා කියන එක. හැබැයි මේ මෙතනින් චුත වෙන්නේ මෙතන තිබුණු මිනිස්සයාට තිබුණු රතු පාට සංඥාව නෙමෙයි. චුත වෙන්නේ මෙරුම් පාට සංඥාව. ඒක තිරියන් ලෝකෙට සකස් වෙන්නේ. දැන් අර තරංගේ වගේ සිරස මෙහෙත් අල්ලනවා යාපනයේත් අල්ලනවා අර නුවරඑළියත් අල්ලනවා වගේ. දැන් මෙයා ඉන්නේ බල්ලෙක්ගේ කුත්. හැබැයි මේ මේ මෙතනයි තියෙන්නේ බුදුන් වහන්සේ මෙතනයි පෙන්වුවේ සුගති පරායන වෙන්නේ මෙතන සංඥාව ඒ කියන්නේ මේ මේ සංඥාව තමයි මේ කතාව ගෙනියන්නේ. ඒකේ රාගදේශ මොහ සංඥාව කියන්නේ. බාහිර දෙයක් තියනවා කියලා ගත්තාම ඒකට ඇලෙන ගැටෙන ප්‍රමාණය තණ්හාව. බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත් සමුදේ තිබ්බොත් එතන තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව තේරම තියෙනවා පටිච්චසමුපාද භව කතර යන හැටි පෙන්නවා. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තමයි රහස තියෙන්නේ. මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම නිවන් මඟ හැරෙන්නේ එතනින්. බාහිර දෙයක් නැති බව දැකීමෙන්. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්ථානං කායේ කායානුපස්සී විහෙරති කිව්වේ විනය්‍ය ලෝකේ ලෝකයෙන් මිදෙන්නයි සතර සතිපට්ඨානය වඩන්න කිව්වේ. ලෝකේ ඇත්ත කරගන්න නෙමෙයි. මහණෙනි තියෙන ලෝකයක් නෑ මහණෙනි කිව්වේ ඒකයි. මුළු ධර්මයේම තියෙන අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා බාහිරයි සිතේ දෙකේම දෙයක් නැති බව දකින්න තරම්. යොබ්බන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන අලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ තේද තිම්බනි මජ්ජගා කිව්වේ ඒකයි. යොබ්බන්තේ විදිත්වාන බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත් සිත දෙයක් තියනවා කියලා අන්තෝ ජටා බහි ජටා ගැට ගෑනවා. ජටායි ජටිතා පජා අවුලෙන් අවුලටපත් වෙනවා. අයි බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත් තණ්හා උපදිනවා. ඇලෙනවා ගැටෙනවා රාග දේශ මොහ සික්ත ගන්නවා හැබැයි එතන රාග දේශ මොහ තනිකර එතනින් මිදීමයි නිවන් මඟ එන්නේ බාහිර දෙයක් නැහැ කියලා දැකීමයි සිද්ධ වෙන්නේ එහෙනම් සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියන්නේ ඒකටයි ස්කන්ධයේ උදේවැය දකින්න කියන්නේ ඒකයි සිතට එන අරමුණයි සිත කියන්නේ ඒ අරමුණ හැදෙන්නේ ස්කන්ධය හරහා වේදනා සංඥා සංකාර ඔස්සේ වේදනා සංඥා සංකාර කියන්නේ වේදනා කියන්නේ එන හැඩතලේ කිරණේ පටික සම්පස්සේට අධිවචන සම්පස්සය ස්පර්ශේ වේදනා එන්නේ එතන පස්සපච්චා වේදනා. ඒ කියන්නේ ප්‍රසාදේ මේ ආලෝකයට මේ කණ්ණාඩි අල්ලවට දිලිසෙන එක. චක්කුංච පටිච්ච රූපේච උපච්ච චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ පස්ස ස්පර්ශේ. ආයතන හරහා එන්නේ අසකන දිවනාශය කියන. ඒක මනෝ විඤ්ඤාණයට අදාළ නැහැ. මනෝ විඤ්ඤාණයට වැදගත් සංඥා විතරයි. මනෝ විඤ්ඤාණ ඇසුරු කරන්නේ සංඥාව කිව්වේ ඒකයි. ඒකට එළියට එන්න බෑ. එයා වතුර බොන්න එයාට එයාට එන්නේ අර අර දැනෙන එක. අර පිච්චෙන එක. එයා දැම්ම නමක් සංඛාරේ කලින් දාපු එක શબ્දය ආවා. මොකද්ද? 35යි. එයාට එන්නේ උනාට පිච්චෙන එකක්. එයා දාගන්නේ හැමතිස්සම 35යි කියලා. එයා ගන්නෙ සංඥාව. එයා ගන්නෙ අර බාහිර එක. එයා ඒව දන්නේ නැහැ, ගන්නෙ නැහැ. මේ මනෝවිඤ්ඤානේ හොඳින් චිත්තානුපස්සනාවේදී හම්බ වෙනවා. ඒ සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ කායනුපස්සනාව, රූප වේදනා සංඥා සංකාර ස්කන්ධය දැකීමමයි. Hmm. ඔය එකක එකක් දැකලා නිවන් දකින්න බෑ. ඒ සම්පූර්ණම සතර හදිපට්ඨානේ හරියට වැඩුවොත් විතරයි ආයතන නිරෝධයක් තියෙන්නේ. ධම්මානුපස්සනාව. අස කියන ආයතන ඇතුලේ මේ සියල්ලම තියෙනවා. Hmm. ආයතන සකස් වෙනවා කියන්නේ දකින්නවා කියන එක. දකින්නේ පොත නම් පොත කියනකොට ඒ සියල්ලම අරමුණ නම් ඒ ආයතනේ. කලායතන නිරෝධෝ නිබ්බහනෝ ආයතනෙන් මිදෙනවා කියන්නේ පොත කියන එක එතනින් මිද එයින් මිදෙන තැනයි. Hmm. කතා ඔක්කොම සම්පින්ඩණය කරලා ගන්න මේ කැටි කරලා. හැමතැනම තියෙන ටික එකතු කරලා පසල් එක වගේ කෙටි කරලා නිවන් මාර්ගට පෙන්නනවා. භව නිරෝධයක් මෙතන තියෙන්නේ. ආයතනය හරහායි භවය හැදෙන්නේ. සලායතන නිරෝධයක් එතන තියෙන්නේ. භවයක් කියන්නේ බාහිර දෙයක් නැතිකමයි. භව නිරෝධය කියන්නේ දෙයක් නැතිකම දැකීමයි. රටේනම් අපමට දැන් රටේනෝනේ. අපමට ඔය අවබෝධය තියෙනවා ධර්ම කාරණාවල ඒ ඒ වචන ටික හොඳට අහලා පුරුදු. ඒවා ටික එකතු කරගෙන තියෙන්නේ අම්මා. දැන් ගලප ගන්න විතරයිනේ තියෙන්නේ. දැන් ගැලපෙනවා. දැන් අම්මට ওই ටික දකින්න කොහොමද? අම්මා දකින්න දැන් අම්මට බාහිරත් එච්චර දැන් කම්පැනි ටික ටික අඩු වීගෙන යනවා. ඒ කියන්නේ ආසවක්ඛ්‍යා ඥානෙ. ඥානෙ කියන්නේ දැනෙන එක. එහෙමයි. ඒක දැනෙන එකක්. ඒක දැනෙනවා දැන් ඉස්සර කොහොමද අපි දෙනකොට උපමා තමයි ඕන වෙන්නේ. ඒ කියන්නේ එදිනෙදා ඒ එන අරමුණු තමයි දැන් දකින්න ඕනේ. වෙන මොකුත් වැඩන්නේ එතන එතන එතන හිතම බාහිර නෙමෙයි තමන්ගේ අභ්‍යන්තරයට ફોકસ කරන්න ඕනේ. ඉතින් මිදෙන මග නිවන් දකින මග දුකෙන් මිදෙන මග එයයි නිස්සරණ මග. හිත අභ්‍යන්තරේ ફોකස් කරන්න ඕන. හැම තැනම මේ අඩු ගානේ මොහොතේ බරන ඊට ඊට චුට්ටක් පොඩ්ඩක් පස්සුන තම දැනෙන්න ඕනේ. අපරාධයක එහෙම එහෙම නොවුනා නම් හොඳයි කියලා දැනෙනවා වගේ දැනෙන්න ඕනේ මේ. මේ වෙලාවේ හිත ඇතුලේ හිටියේ. ඒක මට ඒක නිසා ඒක කේන්තියක් ගියා කියලා දැනෙනවා. ඒ වැරදුනේ සිත ඇතුළට ගිය නිසා. නැත්තම් එහෙම බාහිර කෙනෙක් නැහැ කියලා දැක්කම තමන්ගේ තෝගේ දැක්කම කේන්තියක් නැහැ. බාහිර දෙයක් නැහැ මගේ හිතමයි කියලා දැක්කොත් එයාට කේන්තියක් විදියක් නැහැ. අර ධර්මයේ යථාභූත ඥානෙ ගිලියන්නේ එහෙම වුණොත් විදර්ශනා ඥානෙ ගිලියෙන්නේ. එහෙම වුණොත් ඔරුව පෙරලෙනවා. අර පාරුව තමා විසින් සාදාගත උයි මහණෙනි කිව්වේ. තමන්ට එන ඒ හුරු පුරුදු තමයි ඔය එන අරමුණු හැම එකම ඒකයි තමන්ටමයි අරමුණු සමහර ඒවා ගැටෙන්නේ සමහර ඒවා නැගටේ සමහර අයට දරුවෝ ඉන්නවා සමහර අයට දරුවෝ නැහැ සමහර අයට ඔය වගේ ඒවත් එක මේවා තියෙන්නේ එකතු වෙලා අර අපි කිව්වේ ඒකයි අර මේ හදාගත්ත තදින් වැදුණු සංඥානේ මේ අපි කිව්ව අபிසංකරණ ගොඩ තදින් වදිනවා කියලා මේ නෝනා කියලා ගත්ත රූපෙනේ එහෙමයි අන්න ඒ වගේ අල්ලගත්ත උපාදානි ගොඩ උපදි පටිනිස්සක් ගානු ගැලවිලා යනවා එහෙමයි අන්නේ මිදෙන තැන තමයි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතු සියලු සිතුවිලි මායාව දකිනවා එනේන අරමුණ සිතුවිලි කියන්නේ සත්‍ය දැකලා මිදෙනවා ඒකයි විදර්ශනා භාවනාව සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන්නේ අන්න එහෙම වුණොත් ඒතං සාන්තං ඒතං ප්‍රණීතා යදිදා සබ්බ සංකාර සමතු සියලු සිතුවිලි සංකාර කියන්නේ සමතේ වෙනවා කියන්නේ ඒවැ හරයක් නැති වෙනවා සබ්බූපති පටිනිස්සග්ගෝ මේතාක් අල්ලගත් උපාදාන ගොඩවල් උපදි ගොඩවල් ගැලවිලා යනවා ලිහිලා යනවා සබ්බූපති පටිනිස්සග්ගෝ කිව්වේ එකයි අන්න විරාගෝ නිරෝධෝ නිබ්බාන අන්න ආසවක් ටික ටික ලෝකෙට තියෙන ඇල්ම දිය වෙලා ගිහිලා ලෝකෙන් මිදෙනවා ලෝකෙන් මිදෙන තැන තමන්ගෙන් මිදෙන්නේ ලෝකෙ තියෙනකන් තමන් ඉන්නවා ලෝකෙන් මිදෙනවා කියලා දැනෙන්නේ තමන්ගෙන් තමන් දන්නේ නැතුණාට මිදෙන්නේ මම මගේ මගේ ආත්මය කියන එක අනිත් විදිහටයි නැති වෙන්නේ. මගේ කියලා දෙයක් නැති වෙනකොට ඒක දකින්න මම කියලා කෙනෙකුත් නැති වෙනවා. හැබැයි මේ සේරම ලෝකේ තියෙනකන් තියෙනවා. ලෝකේ නැති වෙනකොටයි ප්‍රතිබිම්බේ නැති වෙන්නේ. කණ්ණාඩියට වැටෙන දේ නැති වෙන්නේ කණ්ණාඩියෙන් බාහිර දෙයක් නැති බව දකින්න තමයි. බාහිර දෙයක් නැති වෙන්නේ ඇත්ත දකින්න තැන බාහිර නෙමෙයි අපි දාගත්ත ශබ්ද ටිකකුයි වර්ණ ටිකකුයි මේ ගන්ධ රස ටිකකුයි අර <laughs> මේ සුද්දාස්ත්‍රකයක් එහෙම නැත්නම් ප්‍රසාද ප්‍රසාදයක් කියලා කියන එක අර රූප කලාප 54කින් ප්‍රසාද රූපයක් හැදෙනවා කියප එකේ රූප කලාප 54 කියනකොට ගැඹුරු න්‍යායක් එතන තියෙනවා ඒක හැදෙන හැටි සුද්දාස්ත්‍රකේ කම්ම චිත්ත ඍතු ආහාර කියලා ඒවා ගොඩාක් එතකොට මේ න්‍යාය පැත්ත වැඩි වෙනවා එතකොට මේක තේරෙන්නේ හැබැයි මේක සරලයි ප්‍රසාදේ ඉද්දීම කියලා ගන්නකොට ඒ කියන්නේ මෙතන ඇහැට ආලෝකයක් නැතුව පේන්නේ නැහනේ. ආලෝකයක් එහෙමයි ස්පර්ශ වෙනකොට. එතකොට මේ මේ හිතක් කියලා ඇඟ ඇතුලේ මුකුත් පනවන්න බෑ. හේතුඵල ධමයක් තියෙන ආලෝකයේ කිසිත් පේනව නැත්නම් හේතු එහෙමයි හේතු නැති වෙනකොට නැති වෙලා ඉවරයි. තියෙන හිතක් නැහැ කොහෙවත්. ක්ෂණයක් ක්ෂණයක් පාස ඇති වෙන නැති එතකොට එක දිගට තියෙන හිතක් නැහැ. අපි අවුරුදු 5 දී පොඩික්කෝ ගැන හිතුවේ අවුරුදු 10 5 30ත් ගැන අවුරුදු 15 දී O level A level අවුරුදු 20දී ගෑල් ළඟ පිට ළමයි අවුරුදු 30 වෙනකොට දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ගැන ඊට පස්සේ අවුරුදු 50 වෙනකොට මුණුබුරෝ ගැන ඊට පස්සේ අවුරුදු 60 70 වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන එතන බෝනිකා ගැන හිතන හිත එතනින් ඉවරයි ඒ වයසත් එක්කම ඉවරයි ඊට පස්සේ අර ඒ තර ඉවරයි ගෑල් ළමයි ගැන දැන් හිතන්නේ නැහැ වයසට ගියා එතන ඉවරයි ඊට පස්සේ මුණුබුරා අල්ලගෙන ඊට පස්සේ ඒකත් ඉවරයි මේ හිතට ඊගාව එකක් හැමතිස්සම හොයනවා ඒක නිසා දිව්‍ය ලෝකයක් හොදගන්න ඊට පස්සේ දැන් මැරෙනවනේ දැන් යන්න තැනක් හොයනවා. ඇත්තටම එහෙම දෙයක් නෑ මේක ඇත්ත දැක්කොත්. එතන මේ ෂනේ විතරයි මේ ෂනේ උපත මරණ දකින්නවා. අවතින හිතක් නෑ එක දිගට. ෂණයක් ෂණයක් පාසා මොහොතක් මොහොතක් පාසා ෂණයක මරණයක් දකින්න ඕනේ. එහෙමයි. උපදිනවා මරණ මැරෙනවා. මම මේ මොහොතේ දකින්න ඕනේ මේ සිත ඉපද නිරුදුන එතනින් ඉවරයි. එතන මැරලා ඉවරයි. ඉවරයි. ආය අලුත් සිතක්. ඒක අලුත් උපතක්. එහෙමයි. එහෙමයි. එතකොට අම්මට ඕක හොඳට තේරෙනවා. එහෙමයි. දැන් එතකොට මරණාසන්න වඩනවා කියන්නේ ඕකට. ඉහළට ගත්ත උස්ම පහළට එලන කරින් මරණ සී කරනවා කියන්නේ ඕකට. ක්ෂණ ක්ෂණයක මරණය දකිනවා. මේ සිත විතරයි. හැමතිස්සෙම මේ සිත විතරයි. එහෙමයි. එහෙමයි. එතකොට හැමතිස්සෙම ඊගාව සිත ප්‍රබෝධතරයි. එතකොට මේ සුතිසිතට එහෙම ගත්තොත් එහෙම ආය උපදින්නේ නැහැ. ඒක තමයි සම්මා දිට්ඨියට එන්නේ. ඒක තමයි නහිජාතු ගබ්බසෙයම් පුනරේති කියන්නේ. අයි එක දිගට මැරෙන කෙනෙක් නෑනේ. එක දිගට ඉන්න හිතක් නෑ. දැන් හිතක් මැරෙන කය නෙමෙයිනේ. හිත දැන් කය වල්ලා දාන හිතක් නැති නිසානේ. එහෙමයි. මැරලා තියෙන හිතනේ. එහෙමයි. හිත එතකොට මේ මොහොතේත් මැරනවා. එහෙනම් දැන් මේ මොහොතේ මේ ශනේ මම හිතලා ඉඳා මොහොතේ කඩලා වල්ලා දාන්න එපා. <laughs> තාපි නිකන් ඒ කිව්වේ. අපේ නිකායේ උතුමීට ඒක කී උපමාවක් කිව්වේ. ඒ කියන්නේ මේ ශ්‍රණයක් දකින්න ඕන කියන එක. ක්ෂණයක් ක්ෂණයක්වත් අපි ජීවත් වෙන මොදේ ක්ෂණය බලනකොට අතීත සංඥා. එහෙමයි. අපි බලවුන්ගේ ලෝකේ ඉන්නේ. අතීත සංඥාවක ඉන්නේ. ඒ ක්ෂණේ මේ ක්ෂණේ. දැන් මේ මොහොතේ පොත දකින්න. පොත කියන්නේ අතීත සංඥාවක්. අපි මැරෙන දවස බලන් ඉන්නවා. මේ මේ හැමතිස්සෙම වැටෙනවා. ඒක තමයි සංඛාර ලෝකේ ඉන්නවා කියන්නේ. පුරාම වැටෙනවා කියන්නේ. ඒක තමයි සංඛාර ලෝකේ. <laughs> නත්තේ කාමාන චිත්‍රායන ලෝකෝ සංකප්පරාගෝ පුරුෂස්සකාම. ලස්සන කැත තියෙන්නේ බාහිර චිත්‍රෙ නෙමෙයි අපේ හිතේ. අපි ඉතින් හදාගෙන ජීවත් වෙනවා. මැරෙනවා කියලා අහවල් දවසේ වයසට යනවා කියලා ඉතින් හදාගෙන ඉන්නේ. ඒක දෙයක් නෑ. එක්ෂණික චිත්ත උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමුන වේ කිව්වේ ඒකයි. මෙහෙම දැක්කම මේක හරි සාර්ථකයි. දැන් අඩන්න හේතු නැහැ. ඇත්තම ඇත්තමයි යාර යන්න ඇත්තම. මරණය සිතුවිල්ලක් කියනකොට මෙතන අමරණීයයි. මේක දකිනවා නම් එයා මේ සේරකෙම මිදෙනවා කියන්නේ අර සිතුවිලි වලින් මිදලා අර 100ට අවදි වෙනවා. අර හැම දෙයක්ම අර දැනෙන දැන් සිතුවිලි වලින් පළක් නැහැනේ. පොත කියලා දෙයක් නැහැනේ. ඒක සිතුවිල්ලක්. දැන් ඒතකොට මේ හැම නමකින්ම පළක් නැහැනේ පේන පේන. පැලක් නැහැ. ඒක නම් නැතුව ලෝකේ දකින්නවා කියන්නේ හිස් බැල්මක්. ඇත්ත. එතකොට ඒ අවධියක් එනවනේ එහෙම දකින්න. එහෙම දකින්න හිස් බැල්මකින් දකින්න අවධියක් එනවා. ඒ ඒ දැනෙන දැනීම සිතුවිල්ලක් නෙමෙයි. එතනයි තියෙන සදාතනික සුවේ, ලෝතුරු සුවේ. එතන සිතුවිලි නැහැ. සිතුවිලි තියෙන තැන අසකන දිවනාසේ පිනවන ලෞකික සැපේ. නාම රූප කියන තැන සිතුවිලි තියෙන්නේ. හිතට අරමුණක් එනකොට ඒක පොත කියනවා නම් එතන නාමයක් තියෙනවා රූපයක් තියෙනවා. එතන සිතුවිල්ලක් ඒ කියන්නේ. හැබැයි එහෙම දෙයක් නැති බව දකිනකොටම අවදි වෙන්නේ ලෝකෝත්තර භූමියට ආර්ය භූමියට. එතන ලෝතුරුසුවේ. එහෙම දකින තැන. ලෝකේ නැති බව ටික ටික එතකොට දැක දැක මිදෙනකොට අවදි වෙනවා මෙතනින් නැකිලා ඊනෙන් නැකිටනවා වගේ අර ඇත්තට අවදි වෙනවා. සදාමරණීයයි. අන්න ඒකයි මලවුන්ගෙන් නැකිනවා කියන්නේ මේ පරිඋත්ථානවා කියන්නේ දැන් මේ සිතුවිලි ඇතුලේ ඉන්න ලෝකේ මලවුන්ගේ ලෝකේ. ඒක අතීත සංඥා. මල ලෝකේ. ඒතකොට පරිඋත්ථාන වෙනවා කියන්නේ එතනින් අවදි වෙනවා සත්‍යෙට. එතන සදා අමරණීය. මැරිලා නෙමෙයි මේ මොහොතේ. එහෙමයි. මේක මරණින් මස්සේ මොනවද නේද කියලා කවුරුත් දන්නේ නැහනේ. එතකොට ඒක ඇදහිල්ලක් කරනවා විශ්වාසයක් කරනවා. මේක එම නෙමෙයි ප්‍රත්‍යක්ෂ ධර්මයක්.